ආකින්චනං පෙක්ඛමානෝ සතිමා නත්ථීති නිස්සාය තරන්තරස්ස ඕගං කාමේ පහාය විරතෝ තථාති තණ්හක්ඛයා තන්ත මහා බිස්සති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට උරුදීලාදී කටයුතු කරනකොට පැයක කාලයක් නැත්නම් ඊටත් වැඩි කාලයක් ගන්න දවස් පුරාම නිතිපතාම ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒක භාවනා වැඩපැත් මුළු පැත්තෙන් බැලුවත් කාගේ පැත්තෙන් බැලුවත් පැයක කාලය කියන්නේ බොහොම වටිනා කාලයක්. ඉතින් ඒ කාලයේ මේ කරන වැඩේට අපි කියන්නේ සුතානුගහිතය කියලා. සුතමේ ඥානෙ වඩා ගන්න හුඟක් දෙනවයි කියන. එහෙම නැත්නම් සතියෙන් අහුම්කම් දීම පුරුදු වෙනවා. ඉතින් සර්වචන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට මේ විශේෂයෙන්ම ගිහිගේ අතහැරියාට පස්සේ විශේෂයෙන්ම පියං පසුම් පුත්තං කියන තුන බුදුහාමර සඳහන් කරලා තියෙනවා හරක බාන දරුවෝ ප්‍රිය වස්තු. අතහැරපු කෙනා හිතනවා ඒක ලොකු පිම්මක් කියලා. ඇත්ත තමයි. ඒ පිම්ම බැන්නට මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන පාඩම් පන්තියක් වෙන කසාය පන්තියක් බොන්න වෙනවා. ඒ කෙනා ඊට පස්සේ මේ ගමන පෙරලස ගන්න පස්සාකාරයකින් Tamange ආධ්‍යාත්මික ජීවිතේ අනුග්‍රහ කරන්න ඕන කියන එක තමයි බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ. අපි කියනවා ආසන්න කරුණු සලසලා දෙනවා, සප්පාය කරුණු සලසලා දෙනවා කියලා. ඉතින් ඒකට පළවෙනියෙන්ම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ වගේ ගිහිගේ නික්මිච්ච එකනා අබිනිෂ්ක්‍මණය කරපු කෙනා ඇත්තටම කෙලෙස් වලින් බරපතල කොටස කැපිලා තියෙනවා. මොකද මේ වගේ තැනට ආපුවම ඉතින් කොහොමඩක් අපේන්නේ සුදු වෙනගත්ත කෙනෙක්, නැවතිල්ල වැඩ කරන කෙනෙක්, තියෙන්නේත් වාඩි වෙලා ඉන්න එක, සක්මන් කරන එක, කවුරු හරි දාන ටිකක් ගෙන දෙන එක වැළඳුවත් තේරෙනවා. ඒක ඉතින් දෙන්නේ නිකන් මේ දානියක්. ඒගොම සක්මනක් අතුගෑව සතුටක් ඇති වෙනවා. අනේ අපේ ජීවිතේ අපිට කවුරු සක්මන් කරලා සක්මනක් අතු ගන්න අතු ගන්න ලැබේවා කියලා අද ඒක ලියලා තිබුණා. ඉතින් ඒ නිසා ගොඩාක් එන්නේ නැහැ හිතට. එහෙම නැත්නම් බරපතලක ගිහිල්ලා තියෙනවා හිත ඇතුලේ මොනවදෝ කැකෑරෙන දෙයක් තියෙනවා gedara හිතට වැඩි පොඩ්ඩක් වැඩි. gedara හිතයට වැඩි පොඩ්ඩක් වැඩි අවුල වැඩි. ඉතින් එතකොට ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ gedara හිටියනම් මේක නෑනේ. හොඳට නිින්ද යනවා. පැයට කලබු දියන්න පුළුවන්. දැන් මේකේ කල්ලල්ලා බොල්ලල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතේ නීවර. ඉතින් ඒ කෙනා එතකොට මේ බණ කිව්වේ නැත්නම් එයා හිතනවා ගෙදර හිටියට වැඩිය අමාරුයි මෙතන ඉන්නේ කියලා. නැත්නම් මට පින් නෑ, මට සීලෙ නෑ, මට සතිය නෑ, මට බෑ මම මෛත්‍රී බුද්ධ ශාසනයට එන්නම් දැන් බෑ කියලා යනවා. ඉතින් මේ නොවීම සඳහා මේකට විශේෂ අනුග්‍රහය නොකළොත් ওই ගත්ත ගැම්ම අල්ලගෙන යන්න බෑ. ඒ සඳහා පළවෙනිම දේ සරුවචනසේ සඳහන් කරන්නේ සිල්වන්ත වෙන්න මෙතන ඉන්නේ සිල්වතුන් බව තේරුම් ගන්න. මෙතන හිටියත් පිරක්. ගෙදර හිටියනම් මේ අය කච කච කරලා කාටද ටික කයිවරු කියලා කියලා ඉදී. මොනවා කරයිද විශ්වාස නැහැ. ඒකකවත් මේ වගේ කතා නොකර බනහන වෙලාවක හම්බ වෙන පිට ලැබෙන්නේ නැහැ. කතා කරන හැම එකක්ම අකුසල් කියලා හිතන්නකෝ. නැත්තම් මම තමයි මේ වෙලාවේ වැඩිම කතා කරන්නේ වැඩිම අකුසල් කරගන්නේ. කතා කරනකොට ඉන්නවා හොඳයි. ගෙදර හිටියානම් ආය කට කන සෙයියාවක් නැහැ. දේ කච කච කච කච කච කච ගන්න. ඉතින් ඒ නිසා මේ රකින්න සීල ගැන පොඩ්ඩක් හිතන්න. මෙතන කාය දුස්චරිත කොහොමඩක්වත් කරන්න බෑ. සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය කරන්න පරිසරයක් නැහැ. බුරු කේලම් ඊසර්ජන පරිසවචන කියන වචනේ සිදුන අකුසල් තමයි වෙන්දිට තියෙන. ඒකට අපිට ප්ලාස්ටරයක් හරි ගහලා කට රිබ්බෙක් හරි දාලා ওই ෂේප් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන මනසෙන් ඇති වෙන අකුසල්. ඒක සාමාන්‍යයෙන් සීලයට වැටෙන්නේ නැහැ නේ. සීලය කියන්නේ කායික වාචික දුෂ්චරිත මේ දුෂ්චරිතය චරිතයක්වත් නැහැ. ඇස්සේ වහිනකොට හිල්ලෙන්නවත් නැහැ ඉඳ. කිසිසේත්ම නැහැ. කයෙන් අකුසල් සිද්ධ වෙන. වචනේ කර කතා නොකර ඉන්නකොට ඉතින් බුදු තමයි. ඉතින් මේක සමාදම් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. භාවන මධ්‍යස්ථානට ඇවිල්ලා ඉඳගෙන හිටියත් වටිනවා. මෙවැනි පිරිසක් එක්ක හිටියත් වටිනවා. ඒකට සීලේ කඩාගත්තොත් මෙතන අපි කැප නැහැ. මේ දෙන දාණයට කැප නැහැ, මේ ඇඳක බුදියන්න කැප නැහැ. මොකද මේක සිල්ලුතුන් සඳහා හදපු තැන. ඒ නිසා අනේ මං සීල රකින්න ඕන කියලා සීලානුගහිත ඉල්ලනවා. ඊට පස්සේ මේ වගේ ඒ ඉදිරි වැඩ පිළිවෙලට පාඩම් පන්ති හම්බ වෙන්නේ බණ ඇහිල්ලෙන් තමයි. අපි ඉස්සෙල්ලා පටන් ගන්නකොට උපදේශ ටිකක් දෙනවා. ඊට පස්සේ බණේදී ඒකට කියනවා සුතානුග්‍රහිතය කියලා. දැන් මෙතන ඉන්න ඔක්කොමලා අනුන්ට බණ කියන කට්ටියනේ. දරුවන්ට බණ කියනවා, අල්ලපු ගෙදරට බණ කියනවා. දැන් මෙතෙන් ආවට පස්සේ අසන්නම් බවටපත් වෙනවා. මං විතරක් අයිය වෙනවා. මං විතරක් කුඩා දෙන්න නැගෙන ඕම් බණ කියනවා. ඉතින් ඔක්කොමලා ඒ ඒ යථාර්ථ වීම මම ශ්‍රාවකෙක් බවටපත් වෙනවා කියන එක බුදුන් නැති ලෝකෙක අපි කවදාකවත් කරන්නේ කරන්න බෑ අපි ඔක්කොම අනුන්ට විධාන කරන අනුන්ට ආන කරන අරක කරපම් මේක කරපම් කියන જાතියක් ඒකනේ අපි ඉගෙනගෙන විධායක තනතුරු ලබා ගන්නනේ. ඉතින් ඔක්කොම අකුසල කියලා හිතුවොත් එන සියලු විධාන චේතනා පූර්වකයි සියලු චේතනා කර්ම රැස් කරනවා. චේතනා බිකවේ කම්මං වදාමි. දැන් මෙතන චේතනාවක් නැහැ. ඔය කවුරුන් කියන දේ අහගෙන ඉන්නවා. දෙකේ පන්ති ළමෙක් වාගේ. ඒ සුතානුග්‍රහිතය ඒ නිසා බොහොම නිහතමානීකමක් ඇති කරලා දෙනවා. අපි ශිෂ්‍යව බාටපත් වෙනවා. මේ ආව පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යණියක් ඇවිල්ලා කියන සංඝ මේ ඉඳලා ගියාට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ ආයේ කාලස්ථානකට ඉගෙන ගත්තා ඉඳ. ඒ කවදාකවත් ගෙදර ඉඳන්දි එහෙම කාලේ අnder කාලතර හදන මිසක් මේ ඇවිල්ලා ඉඳගෙන ඉලා ඉඳගනින් ඇයිද ඇවිදපන් තානලා ගිරි ගාපව ගිහලා දානගනින් එච්චරයි. ඉතින් ඒකල මේ බණ අහන වෙලාව බණ අහන. ඉතින් ඒ සුත අනුග්‍රහිතයේ තියෙන නිහතමානීකම. ඒ සාකච්ඡා අනුග්‍රහිතයේ ඒ තමයි අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන අපිට තියෙන ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න නෙවෙයි. ධර්ම ප්‍රශ්නත් නෙවෙයි. මේ මට තියෙන ප්‍රශ්නේ. අපි මේ දහම් පාසල උගන්වන්න කියලා ඉගෙන ගන්න මේ කර්මේ සහ කර්මඵලයේ හේතුක මොකක්වත් අපිට ඕනේ නැහැ. භාවනා කරන මොකද උනේ? ඒකට සාකච්ඡානුගහිත කියලා කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කියලා කියනවා. ඒක බුදුරජාණන් ශ්‍රී දීලා තියෙන්නේ ශීලානුගති සුතානුගති සකච්ඡානුගති කිය. මේක ණය ව්‍යානික සීසද්ධාත්මික විතරයි වෙන්නේ. අනික කිසිම සාසනික ප්‍රතිපදාවක් නැහැ. දෙයයන් ආංශේ නිවන් දක්කයි. නෑ නිවන් දක්කන්නේ නෑනේ හොඳ. හොඳ කරන්නේ විමුක්තිය දෙයි. ක්‍රමයක් නැහැ. මේකෙදී මම ගියා ස්වාමීන් වහන්සේ මම මෙහෙමයි මම මෙහෙමයි කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අනික් කටියත් මිනිස්සුනේ. දෙයියොත් එක නෙවෙයිනේ. කිසිම බෞද්ධයෙකුට තේරෙන්නේ නැහැ නේ. අනික කිසිම ආගමක සාකච්ඡා කරන්න දෙන සුද්ධ ලියවිලි සාකච්ඡා කරුවොත් සදාකාලික අපායයි. ඔබ සාකච්ඡා කරන්න බෑ. මේකේ බුදුජානක කියනවා සරුවඥ වෙලා මං කියන කිසිම දෙයක් සාකච්ඡාවෙන් තොරව ගන්නපා. ගත්තොත් ඔබල මගේ ගෝලියෝ නෙවෙයි. ඉතින් අපි මේ සාකච්ඡාවේදී තියෙන මේ සමානාත්මතාවය අපි එකිනෙකාට අවස්ථාව දෙන එක ඒක බෞද්ධ සංස්කෘතියේ නැත්නම් බුද්දිස් කල්චර් එකේ ඉහළම තැන. අපි ඔක්කොම සමාන අදහස් තියෙන සමාන අදහස් ප්‍රකාශ කිරීම සහ ප්‍රශ්න එීමේ 100ක් අයිතිවාසිකම තියෙනවා. ඉතින් මේක තමයි අද ඉස්කෝලේ පන්තල නැත්තේ. ළමයට ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. ළමයට තියෙන ටීචර් ගිහිල්ලා පුණිලක් හයි කරලා ඔලුවට වක් කරනවා වක් කරනවා වක් කරනවා වක් කරනවා ඌ දන්න සත පහක වැඩක් නැහැ කියනවා. එහෙම නැත්තම් බබෝ මොකද වෙන්නේ කිව්වොත් ඌ කියාවි. මා වැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක්සප කුමන්දා අසන නිරින්දෝ වෙනකොයින්දා. ඒක නෑ නේද? බුදු ජානන්සේ සකල ගුරු ලෝක ගුරු අපිට කියනවා සාකච්ඡා කරන්න කියලා. ඒ තුන කෙරුවොත් සීල අනුගහිතී සුතානුගහිතී සාකච්ඡානුගහිතී සමතේ හරියන්නේ ඉඳ තියෙනවා. නිකම්ම හරියන්නේ නැහැ. ඒකට වාඩි වෙලා අරමුණට හිත දාලා අරමුණේ හිත පැවැත්වීමේ සීල උපක්‍රම එකක්වත් මෙතන බලපාන්නේ. මෙතන තියෙන්නේ සමත උපක්‍රම. සමත භාවනාමය උපක්‍රම. සමහරෙකුට පේනවා දැන් මට හුස්ම ගන්න මෙච්චර ගණක් යන පුළුවන්. එහා පැත්තට යනකම් සක්මන් ගිහිල්ලා මෙහා පැත්තට යනකම් මට වාර 10ක් 15ක් යන්න පුළුවන්. ආනපානේ ජීවෙනකම් බලන්න පුළුවන්. ඉතින් ගොඩාක් අද අපි සාකච්ඡා වෙලාවේදී ඉදිරිපත් කරගත්ත ප්‍රශ්න වල සෑහෙන පිටසක් කියලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඇතිවෙච්ච ඒ හිතේ ඒකලාසයට, ඒකෝදි භාවයට, ඒකාග්‍ර භාවයට, සමාධියට තමයි ඇත්ත ඇති ඇති පේන්නේ. ඒකට මේ හිත එකඟ කරගන්න ගත්ත අරමුණ වෙනස් වෙන හැටි ඡය වෙන හැටි, කැඩිලා බිඳලා යන හැටි, වියකිලා යන හැටි. හදිහට කියනවා නම් මේ කණුවක් අල්ලන අපි දීකඩකින් එගොඩ වෙන්න හදනකොට කණුව කඩලා යනවා. කිය වෙනවනේ. ඒ වගේ තමයි අපි අරමුණක් අල්ලන භාවනා කරනකොට සත්‍ය එකඟ වුණා නම් ඒ අරමුණ බලාගෙන ඉඳදී ගෙවි වී ගියොත් කැලි කැඩි ගියොත් බීකියොත් ඒක දරන්න බෑ. ඒකෙන් ඒ කියන්නේ ප්‍රඥා භාවනාව නෑ. දිවි ගෙවි යනවා. ඉතින් ඒකේ අනිත්‍යත්වය බලනක දුක්ඛත්වය බලනකොට අනාත්මත්වය මට පාලනය කරන්න බැරි බව බලන වෙනම ක්‍රමයක් වань. ඒකට කියනවා ප්‍රඥා නැත්නම් සමාධි ප්‍රඥානුග්‍රහිතය කියලා. ඉතින් මේ අනුග්‍රහිත පහ සීල, සුත, සාකච්ඡා, සමත, විදර්ශනා. මේ පහ තමයි අපේ ශාසනයෙන් ගිලීලා තියෙනද. අපි සිල් රකින්න කවදාකවත් ඒ භාවනාවට යොදවන සීලයක් නෙවෙයි. පිරිමි කට්ටිය නම් සීල් ගන්නවා සීල් අරකු. ගහන කට්ටිය සීල් ගන්නවා. පන්සල් වලට ගිහිල්ලා පුළුවන් තරම් කොත්තමල්ලි බේලා භාවනශාලා වටේ චූ කරලා දෙනවා. සම්දස්සාරි බෑ රාමතුරුන්ට රැට මොකද කයිවාරු කියලා කියලා ඉඳලා පුළුවන් තරම් කොත්තමල්ලි බීලා ඔන්න සීල්. මේතන මේ ගත්ත සීලේ නෑ එතනම ආයෝජනය කරනවා කොච්චරක් මට සක්මන් කරන්න පුළුවන්ද කොච්චරක් මට පරියන් කරන්න පුළුවන්ද මේ සීලයේ ඇඟට වදින එකක්. කාටවත් බයට ගන්න සීලයක් නෙවෙයි. ඒ වගේම මේ සුතය නෑ ඒ කණින් ඇවිල්ලා මේ කණින් ගිහිල්ලා කරන්න බෑ. හොඳට අහුම්කන් දීලා අහගෙන ඉනවට පේනවා තව ටිකක් වෙලා යනකොට සෑහෙන පිස්සක් මේක නිදා ගන්නවා. ඒක ඉතින් මොන කරන්නද ඉතින්? ඒ කියන්නේ මගේ කටහඬ ඒ තරම් ප්‍රියයි. බබල නැල වෙනවා. එතකොට ඇහෙන්නේ නෑ. ඒකට නෙමෙයි සුත අනුග්‍රහිත කියන්නේ. ඒකට කියන්නේ සෝතං ඕදහිත්වා ඔහිත සෝතෝ ධම්මං තුනාති අත්තිකත්වා මනසිකත්වා ඔහිත සෝතෝ අර්ථය මොකද්ද මේකේ මානසිකාරය මොකද්ද කන් දෙකෙන් අහගෙන ඉන්නවනම් එයාට පේන බුද්ධ උත්පාද කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙට මේ අහන කෙනාගේ ඇපවීමක් කැපවීමක් සතියක් සමාධියක් එළඹ ඉතිපතියක් තියෙනවා එහෙම නැත්නම් ඔය මේ කියපු බණ යනකොට රෙකෝඩ් කරලා දෙනවා ඕක තාක්කු වේදාගත්ත හිටියයි කියලා රෙකෝඩ් කරපු CD එක නිවන් දකින්නේ නැහැ නේ මේක වැඩක් මේ අහගෙන ඉන්න එක ඒ කලාව අවුරුදු 2600ක් අපි ඇවිල්ලා තියෙන සර්වඥාන්සේ දේශකයන්ාච අපි ශ්‍රාවකයෝ. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනකොට කියන්න පුළුවන් කේල් ගහපොල් ගහ දැනගෙන මේ කතා කරන්නේ නැත්තම් ඔයie නිකන් අර ඔලමල නැති ප්‍රශ්න අහනවා. මම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න අහුවොත් අහන්නේ කාට දොස් කියන්නේ සංවිධානය කරපේ කාට දොස් කියනවා. කරුණා කරලා කියන්නේ මෙතන නඩු ඇහෙන උසාවියක් කයිවාරු ගහන තැනක්වත් ඒ පුරාජීරු කතා කරන තැනක්වත් නෙවෙයි. මේ නඩුවට අදාළ දෙයක් කියන්නේ. ඒ ටික හරියට විතරයි සමතේ ඉන්නේ කියලා කියවණෙන් කියනවා. හුඟව දෙනකොට සමතේ හරියන්නේ නැහැ, සමාධියක් හරියන්නේ නැහැ, යෝකෝදි වෙන්නේ නැහැ. මොකද අර සීල සුත සාකච්ඡා පැත්තෙන් ඒගොල්ලෝගේ පෙළ ගැස්මක් නැහැ. ප්‍රාර්ථනාව තියෙනවා, පින් කරලා තියෙනවා, දන් දීලා තියෙනවා, සිල්ලා කරලා තියෙනවා නේ කියලා හිතෙනවා. නමුත් ඒක නිකන් බෑනේ. ඒක තාක්ෂණයක් තියෙනවා මේකේ. ක්‍රමවේදෙට ගියොත් අවිපටිසාරත්ථාය ආනන්ද කුසලාණ සීලානි බල රකින්න මේ කුසල සීලය නැත්නම් මේ සීලෙන් සමාධියෙන් යොදන සීලයේ විපිලිසර බව නැතිවීමට ඒකාන්තෙම බලපාන. අපේ කාලෙන් කියනවනම් දැන් කාලේ අසහනෙ නැති වෙනවා. ආතතිය නැති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. කතංකති භාවය නැති වෙනවා. ඒකදෝ මේකදෝ කියන චරිචුරුව නැති වෙනවා. ඒක තියෙනවනම් ගොඩක් පොඩ්ඩක් පරිසං වෙන්න සීලෙ මොකක් හරි අඩුවක් තියෙනවා. අද ලෝකයේ ඉහළම මට්ටමට ඉගෙන ගත්ත අයගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කතන් කති භාවයේ තියෙන. ඒක දෝ මේක දෝ සැකයි. එහෙම නැත්නම් සද්ධාාවක් නැහැ. ඉතින් ජීවිත හරි අවුලයි. මේ මොකුත් නැහැ මේ කරන දේ බොහොම සද්ධාවෙන් එළඹ සිට සීයෙන් දෝතිම කරනවා නම් ඒ කතන් ගති භාවයක් එන්නේ නැහැ. ඒක බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අවිපටිසාරත්තාය ආනන්ද කුසලාන සීලන ඉතින් මේකෙන් බලන්න පුළුවන් මම වාඩි වෙලා ඉන්නකොට මගේ හිත කොහොමද දුවන්නේ තැම්පත් වෙන්නේ කොහොමද ඇවිස්සෙන්නේ කොහොමද වෙන වැඩක් කරන ගමන් ආනපානෙ බලන්නේ කොහොමද ආනපානෙ විතරක් බලන්නේ කොහොමද ආනපානෙ බලන ගමන් සද්දාහන්නේ කොහොමද මහ විශාල සමාධියක් තියෙන්න ඕනේ කරන්න කරන්න පුළුවන් ඕගොල්ලෝ කරන්න බෑ කියලා කියනවා මම පෙන්න අවුරුදු 7 ළමයි ඒක කරලා වීඩියෝ හදලා ඒවල තියෙනවා මෙන්න ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන ගමන් කුරුළු සද්දයක් ඇහුම්කන් දීපේ හැටි. මම ඕන කුරුළු සද්දේ ඉන්න නැත්තම් අර ආනපනේ ඉන්න. කොයි එක සාන්තිින්ද ඔලේ මම ඔබ ඕනේ කීටපන්. උඹලා වගේ මොරච්ච මනසෙද මං මොනක්වත් කියන්නේ දෙකම කැපයි. මොකද ළමයි දන්නවා මං ඉන්නේ මෙතනයි කියලා. අන්න වගේ එයා මේ සද්දෙත් අහන ගමන් ආනපනේ කැඩිලා තියෙන ගමනොත් සතිය තියෙන බව දන්න සමාධියක් තියෙනවා. ඒකට නෙවෙයිනේ දහම්පාදලේ සමාධිය කියලා කියන්නේ. ඒකට නෙවෙයිනේ අපි සමාධිය කියන්නේ ෆ්‍රිජ් එකට දාලා ලොක් කරුවා වගේ සීතල කරලා තියන්න සමාධියක් ඕන. නැත්නම් ඩීප් ෆ්‍රීසර් එක දාලා ලොක් කරලා තියෙන සමාධිය. මේක එහෙම නැහැ. මේකේ සෙල්ලක්කාරකම් කරන ගමන් එකලසක්. මේ සෙල්ලක්කාරකම් එක කරන ගමන් සමතුලිත භාවය. බයිසිකල් එකේ වෙට්ටු දාන ගමන් කපන ගමන් වැටෙන්නේ නැතුව බයිසිකල් එක යන හැටි. එහෙම නැත්නම් කඹේ යන හැටි. නැත්නම් තනි කෝච්චි පීලිය ඇවිදින හැටි. මේ සේරටම බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඒ හරහා තමයි අපිට අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අනුග්‍රහිත සූත්‍රය ගැන මම කතා කරාට ධර්මදේශන සඳහා මාතෘකාව තියෙන උපසීව සූත්‍රය. ඒ මම ඉල්ලා හිටිනවා ඇත්තටම ඒක ඉස්සර මේ පාරායන වර්ගයේ සූත්‍ර රාශියක් අපි කරලා තියෙනවා. ඒ වෙලෙ මම පුළුවන් තරම් මුලදී විස්තර කරා බුදුජානනාංශයේ ඉන්න කාලේ තිබිච්ච බුද්ධ අසිරිය කොහොම තියෙන්නද කියලා. දස දිශාට පැතිරෙන මේ සීල් සුවඳ, සමාධි සුවඳ, ප්‍රඥා සුවඳ කොහොමද මේ කාලේ වගේ SMS තිබුණේ නැහැ, Zoom ක්‍රම තිබුණේ නැහැ, Mixlr නැහැ. කොහොමද මේක පැතිරුනේ? ඒක පිළිබඳව දෙමළ බෞද්ධයා කියන පොත ලියන සුනිල් ආරියරත්න මහත්තයා ලියනවා බුදුජානකසේ වැඩ ඉනකොට මුදන් සිටි උත්තර ಭಾರತයේ උතුරු කොටසේ දක්ෂිණ ಭಾರතයේ තමයි තමිල්නාඩුව තියෙන්නේ. එතකොටත් බුද්ධ ආගම තිබිලා තියෙනවා තමිල්නාඩුවේ. ඒ විසුද්ධ සිංහලයට සිංහල බුද්ධ වංශයට වැඩිය දෙමළ බෞද්ධයා මේකට හොඳටම බැහැගෙන ඉඳලා මොකද ඔය තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු හරිම ප්‍රඥාවන්තයි. ඉන්දියාවට ගොඩක් වෙලාවට ජනාධිපති කෙනෙක්පත් කරලා දෙන්නේ තමිල්නාඩුවේ. ආගමතිපත් කරාට උත්තර ಭಾರತයෙන්. ඉතින් ඒ ඥාණය එදත් ඇවිල්ලා තියෙනවා. අපි ඌ දෙමලා කියලා පල්ලතෝණියයි කියලා මරලා හැම සවත්තු ගන්න හදනවයි කියනවා හැම ගන්න හදනවා අපිට වැඩි ආදරෙන් වැඩ කරලා තියෙනවා. ඒකට සාක්ෂියක් දෙනවා ඒ සුනිල් ආජත් මහත්තයා මේ අපි කියන්න හදන මේ පාරායන වර්ගයේ තියෙන සූත්‍ර සඳහා ඒ බාවාරි බ්‍රාහ්මණයාගේ මානවකෝ කීප දෙනෙක් ඒ දක්ෂිණ ಭಾರතයේ එහෙම නැත්නම් දකුණු ඉන්දියාවේ ඉඳලා උතුරු ඉන්දියාවට පයින් ගිහිලා තියෙනවා බුදුහාමුදුරුවෝ දකින්න. සමහරු ගණන් කරන එක නැත්නම් 1800 ගමනක් කියලා. නැත්නම් හැතැම්ම 2000ක ගමනක්. ප්‍රති නිගමනට හිතන්නේ ඕගොල්ලොත් හිතන ඇති ඕගොල්ලොත් මෙච්චර දුර ආවේ ලංකාවේ වැඩිම දුර හැතැම්ම 250යි. හරහ තියෙන 140යි. ඉතින් අපි මොනවද මේ අපි මේ බුද්ධ ධර්ම හම්බෙච්චාම අපි යන ගමන් අපිට මහා ලොකු දේවල් වුණාට කුරාණේ ලියලා තියෙනවා සත්‍ය තියෙනවා නම් චීනට හරි ඵලයක්. හන්දට හරි ඵලයක්. ඒ අපේ සෞඛ්‍යවත් අපේ කකුල් දෙකට සෙලෙප්පු දානවත් නෙවෙයි වැදගත් වෙන්නේ සත්‍ය තියෙනවා යනවා. ඉතින් මේ උපසියෝ මානවකයා බාවරි බ්‍රාහ්මණයාගේ ගෝලේ ඉතින් බාවරි බ්‍රාහ්මණයා හරි අපහසුම තත්ත්වයකටපත් වෙනවා. චිත්ත පීඩාවකටපත් වෙනවා. එයාට ඊට වැඩි බමුණෙක් ඇවිල්ලා එයාගෙන් යාගයක් සඳහා යාග වස්තු ඉල්ලනවා දාන වස්තු වගේ. යා කියනවා නේ මම යාගයක් කරපු ගමන් මයි ළඟ මොකක්වත් නැහැ තියෙන සබ්බ සැදීමේ යාගයක් දුන්නයි කියලා. ඒකට අර බමුණගෙනත් ඔගේ හිත හත් කඩකට පෙළ මැරියා. ඒ ගිට ආපු බමුණෙකුට මේ යාග වස්තු දුන්නේ නැතුව කියලා. ඉතින් මෙයාට නිින්දයක් නැහැ. හිඟාගෙන ආපු කෙනෙකුට දාන වස්තුවක් කියලා නාපු කෙනෙකුට බ්‍රාහ්මණයෙකුට මේ Tamande නැහැ කියන්න උනායි කියලා. එයා දන්නවනේ. ඒකට අරයා කියනවා තෝගේ හිත හත් කඩකට පැලනවා කියලා. දෙදෙට්ටා මනසට මොනක්වත් දෙන්නේ නැති කම. ඒක නිින්ද නැතුව ඉන්න වෙලාවේදී දේවතාවෙක් ඇවිල්ලා කියනවා උඹ ඔය ආපු කෙලතොල බමුණා ගැන කලබල වෙන්න එපා. ඕක හිත දන්නෙත් නැහැ, හිත පලන්න දන්නෙත් නැහැ. හිස කියන එක දන්නේ උත්තර ಭಾರತයේ ඉන්නවා මේ වෙලාවේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඵලයක්. උන්වහන්සේ හිතක් කියලා දෙයි, හිත පලන හැටික් කියලා දෙයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න අයටත් හිස තේරෙන්නේ නැහනේ. ලංකාවේ මිනිස්සුන්ට හිස තේරෙන්නේ ලංකාවේ මිනිස්සු ශරීරය නිකන් කවන්ද රූපයක් වගේ හිස නැති හිස සුම් මලකඳක් වගේ මොනවදෝ වැඩ අපි කල යුත්තේ මොකද්ද කියලා ඒකට පොඩ්ඩක් පමා වෙන්න කියනවා මේ හදිස්සි වෙන්න එපා අප්‍රමාදී වෙන්න එපා සීලේ කපකින්න එපා මෛත්‍රී බුදු ආහන් කරන කන්දෝ අප පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව මේ පමාව තමයි කියලා දෙන්නේ බෝසත් ධර්ම කියලා දෙනවා පින් කරපන් කියලා දෙනවා මොකද දැන් බෑ ඒක හරියන්නේ නැහැ මම දැන් මෙතන කතාවක් බෑ මේ පමාවට කියන බණ පමාවට දෙන අත්‍යල් තියා ගලපුවාම <laughs> නික්කමට හරි මේ වෙලාවේ බුදුහාමුදුරේම ආවොත් මොනවා හිතේද කියලා හිතන්න ලංකාව වගේ තැනක හිස දන්නේත් නැතුව හිස පලන හැටි දන්නේත් නැතුව අපි මේ නටන නාටකම් ඉතින් මේ බාවාරි බ්‍රාහ්මණයට කිව්වට පස්සේ එයා කියන ගෝලෙයින්ට මං වයසයි උඹලා ගිහිල්ලා මේ කියන පුද්ගලයා ගාව දෙතිස්මා පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා බලපන්. කොහොමද බලන්නේ? මෙන්න මේ ටික තමයි පේන ලකුණු. ඔය කේසාලෝ මාන කාදන්තා තචෝ කියලා අපි කියන ওই ලක්ෂණ බුදු කෙනෙක්ගේ සුවිශේෂයි. ඒක සාමාන්‍යයෙන් රාහුල පුංචාම්සුගාව 30ක් තිබුණා පුරුෂ මහා ලක්ෂණ. පුදුම මහා පෞරුෂ ලක්ෂණ. අර 32ක් නිසා බමුණ කිව්වා ගිහිල්ලා ප්‍රශ්නේ හිතපන් ප්‍රශ්නෙට උත්තර දෙයි එහෙමනම් දැනගන්නේ සරුවඥයි කියලා. එහෙමනම් දැනගන්නේ මෙයා සියල්ල දන්නා වූ කෙනෙක් කියලා. මේ උපසියමානකයක් ගිහිල්ලා පුත්‍රජානනාංශී ඉස්සරහා ඉඳගෙන හිතනවා තමන්ගේ ප්‍රශ්නේ. ඒතර පුත්‍රයන්සේ වාචික උත්තර දෙනවා. ඉතින් ඒකෙන් දැනගන්නවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේ අපි මේ මේ වෙනකොට මේ වගේ පාරායන වර්ගයේ සූත්‍ර රාශියක් කරා මම ඒ වයිදී පුළුවන් තරම් උත්සාහ කරා ඒ පසුබිම දෙන්න. ඒත් ඒකෙදිත් මම මේ අහන අයගේ පෞසුත භාවයේ සඳහා මනදොල සපිරීම සඳහා හිත උනන්දු කිරීම සඳහා මේ ටික කතා කරන්නේ. නමුත් ඒ විතරක්ම නෙවෙයි సౌందర్యාත්මක පැත්ත විතරක් නෙවෙයි. පුත්‍රජාන්සේ දෙන උත්තරේ ආදුනිකයෙකුට දෙන උත්තරයක් නෙවෙයි. දෙන උත්තරේ හොඳටම උසස් පෙළ පන්තික වගේ නැත්නම් පශ්චාත්තුපාදි කරන කෙනෙකුට දෙනා වගේ ඩෙස්ටිනි එක ඩිසර්ටේෂන් එකක් දෙන්නේ උත්තරේ. ඉතින් ඒක නිසා මේ ගාක් අලුත් අය ඉන්න වැඩමුළුවක මේ පාරායන වර්ගයෙන් බණ කියන්න ගියාම අලුතෙන් ආපු අයට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ සංසිද්ධිය යන්නේ ඉහළ පන්තියේ දෙදෙනෙක් අතර. සරුවචන්නාංශය සහ උපසීවමානකයත් අතර. උපසීවමානකයා හිතන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් ඒ උත්තර අපි බැලුවොත් දහම් පාසලක් කවදාකවත් සාකච්ඡා කරන්නේ බණකට කවදාකවත් මාතෘකා වෙන්නේ අම්මා මුත්තා කාලේ අහලත් නැහැ. ඉතින් මේ කොහෙද ගිය ආකගේ පුස්කොළ පොතක් අල්ලන්න ඇවිල්ලා මේ ස්වාමීන් බණ කියන්න හදන අපිට තේරෙන්නේ නැවුවා කියන එක සාමාන්‍යයෙන් සාධාරණයි. ඔල දන්න බණක් අහනවා නම් අහන්නේ හාමුදුරන්ට වර්ධීද කියලා බලන්න. අද ගිහියෝ බනහන්නේ හාමුදුරුවෝ කියනකොට වචන වර්ධිනවද කියලා බලන්න. හාමුදුරුවන්ට වැරදිලා තියෙනවද කියලා බලන්න. රන්ද්‍ර ගවේෂි. නිසා බණ කියන එක දැනගන්න ඕනේ බණ අහන්න නෙවෙයි මේගොල්ලෝ ඉන්නේ වැරදි බලන්න. ඒ තරම්ම අද බණ කියනවා හාමුදුරන්ට වැඩිය ගියෝ දන්නවා. ඒක ගැන කිසිසේත්ම සැක කරන්න එපා. මම ඉස්සල්ලාම සැරේ සාමනීර කෙනෙක් සාමාන්‍ය කෙනෙක් විදිහට. මනන්ට පුරුදු වුණාට පස්සේ අනි කියලා දීලා පොතක් උගන්ලා දීලා මාත්‍රකාවක් දීලා කටුකුරුන් දෙසාංශ කිව්වා දැන් උරුප ගිහිල්ලා පොඩ්ඩක් නිකන් පුරුදු වෙන්න බණ කියන්නේ. කියන දවසේ කිව්වා අතවල් ගමෙන් එන්නේ ඒගොල්ලෝ මේ අභිධර්ම පන්තියක් කරන කට්ටිය. ලේසි වෙන එකක් නෑ බණ. මොකද අභිධර්ම කට්ටිය ඔළුව ක්‍රේල් වෙලානේ තියෙන්නේ කොණ්ඩේ නෙවෙයි. ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටිය ඉන්නේ. ඉතින් මට නිකන් කාලා කියුණා නෑ මිස්සලා පටන් ගන්න දවසේම ඔක නොකිය හිටියනම් මම බොරු කියලා හරි බැනුම් අහරන හරියයි. ඉතින් මම බොහෝ පරිස්සමෙන් අර කටපාඩම් කරපු ටිකම කියලා ෂේප් වෙලා ගියා. ඉතින් යනකම්මකට ලබා හැකිය කොහොමද බණ මං කෝ නෑ ගල්පොල් ගැහුවේ නෑ. මම හිතන්නේ අහගෙන හිටිය කට්ටියත් නිින්ද යන්නේ නැති ඒ නිසා මං කිව්ව දෙ තේරෙන්නෙත් නෑනේ. ඉතින් නිින්ද ගියක් දන්නේ නෑ කියලා කිව්වා. ඉතින් කොහොම නමුත් මේ කියන වචනේ අහන කෙනාට සම්බන්ධ වෙනකොට කනෙක් වෙනවයි කියලා කියනවා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්න නම් අහන කෙනත් ඒ තරමටම භාවනා කරලා තියෙනවා. නැත්තම් මේ ගණදිනුව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ උපසීවමානකයයි සහ බුදුජාන් වහන්සේ අතර ගණදිනුව සිද්ධ වෙන්නේ උපසීවමානකය හිතන එක බුදුරජාණන් වහන්සේ කියනවා. පේන කියනවා වගේ. ඉතින් ඒක ආනන්ද ස්වාමීන් දැනගත්තා අනිකුත් සූත්‍ර දේශනාවලට වැඩිය මේක සුවිශේෂී. මොකද හේතුව මේ මානවකයා තෑහෙනට බණ භාවනා කරපු කෙනෙක්. හැබැයි බුදුන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරන්ගෙන් විසඳාගත යුතු සැකයක් තියෙනවා. ඒක දැනගන්න තමයි ඔය හැතැම්ම 1000 ගාණක් 2000 ගාණක් පයින් ගිහිල්ලා තියෙන්නේ. ඒ ගියාට පස්සේ අහන ප්‍රශ්නේදී බුදුරජාණන්සේ ආයසරයක් ABCD උගන්වන්න යන්නේ උගන්වන්නේ අර එයාගේ මානසික මට්ටමට ඒ තලයේ ඉඳගෙන තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මම බණ කියන කොටත් සමහර විටක ආධුනිකව ආපු අය සමහරලාට චෝදනා කරાવી අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මම මේකේ වගකීම් බාර ගන්නවා. හැබැයි මට පුංචි හිතට හයියක් ආවාද දීලා තියෙන ප්‍රශ්නවලදී ප්‍රශ්න ලියපු අය සෑහෙන දුරට ලියන කලාව සහ භාවනා කිරීමේ කලාවේ දක්ෂකමක් තිබිච්ච අය. මම මේ සාතික දෙන්න හදනව නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මේ මට්ටමේ ඉන්න කෙනෙකුට ආධුනික වුණත් ප්‍රවීණ වුණත් තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් 60 උට අමාරක් භාවනා කරුවත් හරියට මේක තේරුම් ගත්තේ නැති කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. කලියමුණින් නම්බල වතුරක් කරුවට වතුර පිරෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශේ මට වගේ කියන්න බෑ. නමුත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ කියන බොම ගැඹුරු ධර්මය ආධුනිකයෙකුට දිරවන ආධුනිකට වැටහෙන තාලෙට ඒකිනුත් මම මේ බුදුචාන්නාන්තිගේ උත්තරයයි ඉස්සරහින් තිබ්බේ අතරම දවසේ මාතෘකාව වශයෙන් උත්තරයයි ඉස්සරහින් තිබ්බේ. ඉතින් ඒ මානවකේ අහනෝ ඒකෝ අහං සක්ක මහන්ත මෝඝං මට මහසීන් වහන්ත මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මේ හිතනවා ඒ ගාතාව ගාතාවකින් බැඳලා තිබුණාට හිතනවා අනිශිතෝනෝ විතහාමි තාරින් මේ ඒගොඩ වෙන්න යමක් අල්ලාගෙන දෙගොඩ වෙන්නේ නැත්නම් අල්ලපු සියල්ල අතහැරලා දෙගොඩ වෙන්නේ කියලා අපි කිව්වොත් රිටිපැනීමේ තරඟෙදී එහා පැත්තට පනිනකොට Taman පනින්න උදව් කරගත්ත රිට එහා පැත්තට ගෙනියනවද නැත්නම් විසිකොල්ල පනිනවද කියලා ඒ නිසා මම අතන ෆොටෝ එකක් ගැව්වා කළුසුදු ෆොටෝ එකක්. ඒ රිට් පයින්නකොට තියෙන උඩවලට ගිහලා පොල්ල රිවිසි කරලා තමයි එහා පැත්තට පයින්නේ. ඉතින් අපි හිතනවා ඔච්චර උඩ යන්න දවුවෙච්ච පොල්ල විහිකොරණ එක කන්ද නගින්න හේතු වෙච්ච නිමකට පයින් ගැහුවයි කියලා අපිට පේන්නේ ජඩකමක් විදියට අපිට පේන්නේ සදාචාරාත්මක වගවීමක් නැති විදියට. නමුත් අර බල්ලයා දාන ගන්න දැන බිත්ති ඇඳලා තියෙන රූපේ පේනවා කන්ද උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහලා දෙකට කැඩලා තියෙනවා. නිස්සන වලට කවදාත් උදව් කරන්න එපා උදව් ගහව කරපු එකට ගහන්න. උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගිහිල්ලා හරහා තමයි අපි උඩට ගියේ විවේකී අරසා කරන්නේ. ඉනිමක තිබ්බොත් මොකද වෙන්නේ? අප බයින්ද හිතෙනවා. එනිසා උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගන්න එකයි කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මේ මං කියන්නේ තේරෙයි කියලා මං හිතනවා මේ මේ පොඩි ළමයෙකුට උනත් තේරෙයි නගින දේ කර තියාගෙන ඒකට ගරු කරගෙන ඉන්න එක තමයි බුද්ධාගම කාර්යය කරන්නේ. දැන් ධර්මයේ තියෙන එකට ගහපේ පැන් එකක් ගහපේ බඩ පිම්මක් පැනපේ. ඒක අටුවාචාරින් වහන්සේ විස්තර කරන්නේ ටිකක් තේරුම් ගන්න මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් විදියට අපි දැන් ඉන්න කොටස නිකන් නිදර්ශනයට කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයට අහුවෙන්නේ බස්නාහිර පළාත් දැන් ගංගෙන් එහා පැත්ත රත්නපුරයට ඇහුවෙන්නේ. අපි හිතම එහා රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් මේ රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් කියලා නිකන් චල්නිගඟ මායින් කරගෙන ඉතින් මේ රජයේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා ඒ මනුස්සයාට රාජ උදහසට ලක් වෙනවා. එමස දන්නවා දැන් රාජපුරුෂ වෙනවා මාව අල්ලන්නේ ගිය ගමන් රජුරුව අනම්මනම් මොකුත් නැහැ ඉතින් කපනවා. රාජ උදාහරණ තාක්ෂණවලදී රජු කියන්නේ බඩු රජු කියන්නේ නඩු. ඉතින් මෙයා දන්නවා රජු කරන්න මේ කේලමක් කියලා. ඉතින් මෙයා සද්දුවනු. රාජපුරුෂෝ එන්නේ අස්සෝ පිට. ඉතින් මෙයා දුවගෙන යනට අම්මද වල කන්නේ වගේ දෙමින් දසලත් හරියට වතුර වැඩි. ඉතින් ගංගායිනට ගියාට පස්සේ ඒක දෝ මේක දෝ සැකයක් එනවා මේ කිඹුලෝ ඇද්දෝ මිනිමෝරු ඇද්දෝ කුල කෙන්න පෙරලෙයිදෝ සීතල වතුර කීකෙනද තෙපර බාන්න බෑ පිටිපස්සේ රාජපුරුෂෝ එනවා. එතකොට එයාට පෙනෙනවයි කියනවා කතන්දරේ හැටියට එහා පැත්තේ ඇදිච්ච ගහක අත්තක් මෙහෙට නැමිලා අත්ෙන් වැලක් කෙල්ලෙනවා ගඟ මැදට. මෙයා කරන දූවකනාව පාට බර දාලා රැකෙන්නේ රැකෙන් මා මියන්නේ මිය මගලා පැනල අර වැලේ එල්ලෙනවා. ඒකට වැල කොච්චර හයියෙන් අල්ල ගන්න ඕනද කියලා හිතා ගන්න. ඊට පස්සේ වැල එතකොට පැද්දිලා එහා කොණ්ඩ ගිය ගමන් අතාරින්න ඕනේ. එතකොට එහා යුර වැටෙනවා. හැබැයි කාම තුනී වතුරේ එගොඩම නෙවෙයි. ඒසර මනස කොච්චර තදින් වෙලා අල්ල ගන්නවද කොච්චර ඉක්මනට මේක ලියලා දාන්න ඕනද? එහෙම නැතුනොත් ආයෙ මේ මනස පැද්දිලා එන්නේ මේ මේ පිටට. ඒක තමයි අටුවචාන් වංශල දෙන්නේ මේ යමක් අපි ඒගොඩ වෙන්න උත්සාහ කරාට කෘත්‍ය හමාරනට පස්සේ ඒක විසි කරන්න ඕනේ. එහෙම නැහැනේ අපිට කුත්ති සම්පාදනය කරපු දේ ශෝකේත් එක තියාගෙන වැඳ බැඳ අනේ අපි අපච්චිට උදව් කරපු දේ අත්තට උදව් කරපු දේ කිරිකිත්තට උදව් කරපු දේ දත්ත බණත්ත කිරිකෑමුත්තට උදව් කරපු දේ කියලා ඕක මේ භෞතික වස්තු වශයෙන් තියාගෙන එකනේ මානවයාගේ තියෙන උරුලෑ ගතිය කිරිම තිරසිනෙක් ඒ වැඩේ කරන්නේ නැහැ. උන්ගේ පරිණාමයේදී මේ වස්තු රකින්න ගතිය අකුණ්ඩ නැහැ. මේ මිනිස්යාට විතරයි ඔය ඒක බොහොම වටිනා විදිහට අපි දහම් පාසල උගන්වන්නේ නැත්නම් බුද්ධ ආගම පන්ති උගන්වන්නේ. ඉතින් මෙතෙන්ද යනකොට ඒක කියලා දුන්නා මම හිතනවා මේගොල්ලෝ සාදු සාදු කියයි මටත්. අන්දේ කියන්න ගන්නේ අනිශ්චිතෝ ඔය කිසි දෙයක එල්ලෙන්න එපා. නැත්නම් එල්ලපොදේ වැඩේ સમાપ્ત වෙනවත් එක්කම අතහැරපන්. ඉතින් මේ උපසියමානෝකයා අහනවා ආරම්මනම් රෝයි සමන්ත චක්කු. අන්නේ වගේ දැකපු ගමන් අල්ලන්න වැඩි වර්තිකම් අතහරින්න පුළුවන් අරමුණක් මට දෙන්න සියල්ල දක්නා වූ බුදු පියාණන් වහන්සේ. අරමුණක් දෙන්න දැකපු ගමන් මට කාමයේ අතහරින්න පුළුවන්. හැබැයි අරමුණෙන් කෘත්‍යයක් කරනවා භවතණ්හාව අතාරිනවා. එතකොට භවතණ්හ අතාරපුවම ඒ අරමුණත් අතාරිනවා. විභව තණ්හාවට තියාගන්න නැතුව ඉතින් අන්න එවැනි අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා බුදුචාන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ යම් නිසිතෝ ඕගමිමන්තරෙය අන්න එවැනි දැකපු ගමන් අල්ලාගෙන කෘත්‍ය හමාරනාට පස්සේ විසිකරන්න පුළුවන් අරමුණක් යම් අරමුණකින් එකොටට යන්න පුළුවන් ද අන්නේ කමටහන් මට දෙන්න බුදුචාන් ශ්‍රීලංකේ ගිහිලා තිසරණ සරණේ ගන්නෙත් නැහැ පන්සිල් සමාදන් වෙන්නෙත් නැහැ මෙත්ත කරුණ මුදිත භාවනා කරන්නේත් නැහැ. ඉල්ලන්නේ මොකද්ද? යම් අරමුණක් අල්ලා ගැනීම නිසා මට මේ කාමයේ අතහරින මොකක්ද අල්ලගන්න එපායි දැන් මේ පිටිපයින්කොට උසපයින්වන්ට වැඩිය වෙනස්නේ. විතට වාංගු කරලා උඩට පයින්නකොට ඔළුවෙන් හිටගෙන තියෙන ක්‍රීඩකයා. එල අර බාරකින් එහා පැත්තට පයින්නකොට විත විසි කරන්න ඕනේ. ඒක සාමාන්‍ය පැනීමකට වැඩිය වෙනස්. එහෙම නැත්නම් අර හරහර තියෙන බාරකේ ඔය හිත වැදුනොත් සාරංගෙන් අවලංගු වෙනවා. ඉතින් අන්නේ වගේ එකට වෙන්න පුළුවන් අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ අරමුණෙන් කරන්නේ? ඒක අල්ලා ගැනීම නිසා මෙතෙක් අල්ලාගෙන හිටපු පියන් පසුන් කියන ප්‍රිය වස්තුන් මම අතාරිනවා. හරක බාහනත් අතාරිනවා. හතරම් මිනිමුත් අතන මේ අරමුණ අල්ලා ගැනීම නිසා. ඊට පස්සේ ඒ අරමුණේ කෘත්‍ය වුණාට පස්සේ ඒකත් අතහරිනවා. එහෙම නැත්නම් බුදුචානන්ත කියනවා මේ වගේ ඒකට වෙන්න මේ තරණයක් කරන තැනක් තියෙනවනම් අහල පහල තියෙන කෙසල් කොට ටිකක් අරගෙන කොටන් ටිකක් අරගෙන ලණු වලින් ගැට ගහලා පහුරක් හදාගෙන ඒ ගොඩට ගියාට පස්සේ පහුර එක්කෝ ගඟේ පා කරලා අරපන් නැත්නම් යුරේ තියලා බලන් ඔය ගොඩෙන්ට උදව් කරපු පහුර කරේ තියාගෙන යන්න එපා ඕක උගන්වන්න බෑ දහම් පාසල් වල. දහම් පාසල් කියන්නේ ඒ එතෙන්ට යන්න උදව් කරපු ඒ පහුර වැඳ වැඳ හිටපන්. ඒකට උට ඒකට ගියත් ගමනක් නැහැ. මේ පහුර කරේ කියාගෙන ඉන්නේ. මේකට හනමිටිකාරෝ කියලා කතාවකුත් තියෙනවා. හනමිටියක් කරගෙන නැති ඒක බිම තියන්නේ නැවු. ඒ හනමිටිය වෙනකොට කපු නූල් දුන්නත්, සිල්ක් නූල් දුන්නත්, ත්‍රිදී දුන්නත්, සත්තරන් දුන්නත් අපෝ මම මෙච්චර දුර ගෙන ආපු හනමිටිය ඒක බිම තියන්න බෑ කියලා. ඉතින් කස්සප මහරතනන්ද කියනවා ගොම ගෝණියක් එහෙම අරගෙන යනවලු. වේලිච්ච ගොම ඉන්දියාවේ හරි ගණන්නේ. ඉතින් මේ මනසේ ඒක අරගෙන යනකොට මිනිස්සු කියනලු කොමෙන්ට දර දෙන්නම්කෝ. දර දුන්නොත් එමේ හඳුන් දර දෙන්නම්කෝ. හඳුන් දර වලට රිදී ටිකක් දෙන්නම්කෝ. රිදී වෙන රත්තරන් ඒකට ගිනියන් තියෙන පොඩි කාසියක් විතරනේ. අර ගොම ගෝණියක් ඔළුවේ තියන යන්න ඕනේ නැහැ. එක මිනිහෙක් අර විදිහට මාරු කරනවා. ඕ රත්තරන් කාසියක් කරලා යනවා. අනිත් එක ගොම එකම තියාන යනවා. අර මම සම්ප්‍රදායයි. ඒකට වැස්සොත් මොකද වෙන්නේ කියලා අහනවා එයාගා ගොමෙන් පෙඟිලා. මොකක්වත් නැති වෙනවා. ඒ නිසා බුද්ධ ආගම ගොම කර්මිතී අරගෙන යන මනුස්සයෙක් ඉතින් ඔයලා වෛද්‍ය කියන්න බෑ. මේ වගේ උදව් කරපු අරමුණ අතහැරලා ඒකට යන මනුස්සයා ගොම වෙනුවට දර ගන්නවා දර වෙනුවට හඳුන් දර ගන්නවා හඳුන් දර වෙනුවට රිදී ගන්නවා රිදී වෙනුවට සතරංගත් සාක්ෂි කාසිය සාක්ෂි දාන යන එකයි තියෙන්නේ. ඉතින් අන්න ඒකට යුත්ත සාමාන්‍ය දාන්නේ නැහැ. ඒකට ශීලෙ නැහැ. සමත භාවනාවේ නැහැ. ඔක්කොටම වැඩි විපස්සනා භාවනාවේ තියෙන වෙනස තමයි තමන් ඒ ආධාරකයට ගත්ත දේ ප්‍රයෝජන සලකලා ගත්ත දේ ප්‍රයෝජන ඉවරනට පස්සේ අපල විසිකරන උක්‍රොඩක් වාගේ ඔබ දැන්ක් අපල විසිකරන උක්‍රොඩක් වගේ නාකින්ට නාකින්චන් නම් ඉතින් ගිනි තපින්ටයි උග්ගස් දත් නැතිදා උප්දන්නු ගිනි තපින්නද කියලා අහනවානේ මේකේම නේ අපි කියන දත් තියෙන කෙනෙක් දැන් මම ඇවිල්ලා පුල්ලි ලන්දාරියනේ දත් දාලා ඉන්නේ හැබැයි එතකොට උග්දන් දහපල විහිකර බහුක්කාලා අර කි ගණ්ඩව දෙයක් නැහැ අන්නේ ඒ වගේ තමයි මේ ඊ타මත්ම ගැඹුරු ධර්මයට ගියාට පස්සේ කොහොමද මේ අරමුණ කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි ආනපාන අරමුණ ගන්නවා ඉඳගෙන ඉන්නකොට. ඇවිදින වෙලාවේදී পায় පොළවේ හැපෙන දේ ගන්නවා. බත් කනකොට අතින් අනනවා, නාසයෙන් සුවඳ බලනවා, දිවෙන් රස බලනවා ඒක අරමුණු ගන්න. ඊට පස්සේ නානකොට ඇඟට වතුර වැටෙනවා, පෙඟෙනවා, ඇඳුම් පෙඟෙනවා, ඒ අරමුණ ගන්නවා. දත් මදිනකොට බුරුසුව දත්වල වදිනවා, විදුරුමයේ වදිනවා, දත් බේත් වදිනවා, ඉඳලා මිටත් වදිනවා. ඒ අරමුණ ගන්නවා. දත් මෙල්ල බැඳලා ඉවරනාට පස්සේ ඉතින් ආයේ ඒක ඕනේ නෑනේ. නෑවට පස්සේ ඒක ඕනෙත් නෑනේ. බච්චාවට පස්සේ ඕනෙත් නෑනේ. හැබැයි ඒ වෙලාවේ ශීර්ෂියක් ගන්නව කුච්ච සමාප්ත කරලා අතහැරලා දාන. අන්න මේ මේ විදිහට ඕගතරණයට හේතු වෙන නැත්නම් ගඟෙන් එතර වීමට උදව් වෙන විදිහට අරමුණක් පාවිච්චි කිරීම පිළිබඳව එකම එක කෙනයි ලෝකේ ඉන්නේ සරුවචනාංශය විතරයි. අනික් ශිරු දෙනාම ඊතර කරන්න දෙයයන් ආන්සේ නම් දෙයයන් ආන්සේ අතහරින්න බෑ කවදාකවත් එයාට වැඳ වැඳ ඉදී. ඒ Tamanට උදව් කරපු දෙයට වන්දවන ගතියක් තමයි නීච කරන, හීන කරන, දීනභාවයට පත් කරන පාහර වැඩක් තමයි ආගම කියන්නේ. ඒක ලියලා තියෙනවා පැහැදිලිවම කාල් මාක්ස් තුමා හැම ආගමින්ම කරන්නේ මිනිස්සුන්ගේ අර යහ ජීවනයේ එහෙම නැත්නම් අපි කියන මේ සතර සංග්‍රහ වස්තු නැති කළා දාන. බුදු බයක් ඇති කරන අපායක බුදු බයක් ඇති කරන දෙයයන් ආංශයට බුදු බයක් ඇති කරන මේ පිළිමවලට බුදු බයක් ඇති කරලා ඒකෙන් හම්බ කරන ගන්න කට්ටියක් කියනවා දැන් මෙතන කතා කරලා තියෙන්නේ ඔය එව්වත් අරමුණු කරන බ සමාජයක් වඩා ප්‍රශ්න නැහැ හැබැයි ඔක පුතෝ අතහරින්න වෙනවා ඉතින් අපි මම බුරුමේ ඉන්න කාලේ ඒ ශාන්තියේ රටවල් 30 40 කැවිදිනවා ධර්ම ප්‍රචාරය සඳහා ඉතින් ඒ ශාන්ති කියන මම කිසිම රටකට ගියාම කිසි බෞද්ධයෙක් මට හම්බෙන්නේ ඔක්කොම හම්බෙන්නේ අබෞද්ධයෝ. ඒ නිසා මම කවදාකවත් කියන්නේ මම මේ බුද්ධ ආගමේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් මට වැඳපන් කියලා. ඒගොල්ලෝ මනුස්ස පුද්ගල අභිවාදනයක් නෑ පිටරටවල. නැත්තම් අන්‍ය ආගමිකේ. මේකට හොඳට මතක තියාගන්න කෙනෙකුට කෙනෙක් වඳින ගතිය තියෙන බුද්ධ ආගමේ විතරයි. මිනිස්සේ තව කාටද වැඳොත් ඒක ඒ අත්තන්ගේ දෙයයන් ආශ්‍රිත කරන නිග්‍රහයක්. මොකද දෙයියෝ විතරයි වැඳුම් ලබන්න පුළුවන්. එයා දකින්න බෑ. එයා ඉන්නේ දිවි ලෝකේ. මිනිස්සෙක් මිනිසෙකුට වඳින්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි. ඉතින් මේ හිටිය ප්‍රාන්තහාමුදුර කෙනෙක් ඒ හාමුදුරනේ අම්මල තාත්තලාගේ ඔක්කොම අන්‍යාගමික. ඉතින් මේ හාමුදුරුවන්ගේ ලොකු සංහසය අවශ්‍යයි. මෛත්‍රී කෝප සම්බදාවනේ. අවසර ගත්ත අම්මල තාත්තර වෙනවා සංහසය මේ ප්‍රාන්ත කියලා දෙන්න තේරෙන්නේ නැමයි යන්නද කියලා. ඉතින් ලොකු සංහසය කිව්වා කමන්නේ නැහැ කියලා අත්තුනේ මේ ලංකාවට බලන්න හරිපයි. ඒකට කෑගල්ලේ තියෙන ටී ෆැක්ටරියට ගිහිල්ලා තිනවා තේ බොන්න. මේ හැමෝම තමයි පරිවර්තක. ඊට පස්සේ ආපු තේ ෆැක්ටරි කට්ටිය කියලා කොළු තේ බීලා ඕන්නම් ෆැක්ටරි තේ හදන හැටි බලන්න යන්න පුළුවන් කියලා. ඒක තියෙන්නේ තේ පැක් කරන කෑලේ කියන්නේ තේ වේලලා පැක් කරන කෑලේ. ඉතින් මේ හාමුදුරුවෝයි අම්ම සුද්ධ ටිකයි යනකොටම එතන ඉන්න සුපර්වයිසර් නෝනා ඒ කියන්නේ පාලිකාව ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ගාලා ගැහුවලු ගෙඩියක්. ඔක්කොමලා වැඩ නැත කරලා පොලිමේ මේ හාමුදුරන්ට වැඳන්. දැන් මේ අම්මා අඬනවලු මේ හාමුදුරන්ගේ අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු මේ මොකද වෙන්නේ කියලා. මිනිස්සුක් මිනිස්සුන්ට වඳිනවා. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වලු අම්මා මේක මේ සාමාන්‍ය දෙයක්. පාර යනුණා දැක්කොත් හාමුදුර කෙනෙක් වඳිනවයි කියලා. මගේ ජීවිතේට මම කවදාවත් දැකලා නැහැ. අපේ සමාජයේ නැති වෙලා දැන් પરම්පරා තුන හතරක්. වඳින්නේ නැහැ. කවදාකවත් වඳින්නේ නැහැ. ඉතින් අපේ තියෙන්නේ අපි බොහෝම අවුරුද්ද දවසට අම්මට අපච්චිට වදිනවා. ඉස්කෝලේ ගියන් ඉස්සරත් අම්මට අපච්චිට වදිනවා. පන්සල ගිහිල්ලාවත් අම්මට අපච්චිට වදිනවා. ඉතින් ඒ වගේ සාකච්ඡා කරලා වැඳී යුතු පුද්ගලෙක් අපිට අමාරු නෑ. අපිට බුදුහාමුදුරුවෝ දැක්කාට පස්සේ ඇත්තටම කියනවා මේ මේ සිවුර සකස් කරලා වදින්නේ කියලා. නිකන් ආවට ගියාට වදින්න එපයි කියලා කියනවා. ඒ නිසා කියනවා බුදු පිළිමයක් ගෙදර තියාගන්න එපා. මේ බුදුහාමුදුර දැන ඉන්නවනම් ඒ පන්සලක වගේ හිටපන්. නැත්නම් බුදුහාමුදුර ගෙදෙට්ට ගෙනට ඔබ ඵලයක් ඔය පන්සලට. දැන් ලේසියට අපි කරන්නේ බුදු පිළිමයක් ගෙනලා පැටියෙක්. බුදුහාමුදුර පැටියෙක් ගෙනලා ගෙදර තියන. ඕකේ තමයි කරදර කරන නොපනත්කම් තේරම කරන්නේ. ඉතින් හොඳ වෙලාවට බුදුහාමුදුර දුෂ්කර ක්‍රියා කරලා ඔය කුණු හarp දැකලා තියෙන නිසා බුදුහාමුදුරව ගණන් ගන්න හැදෙකවත් අරින්නේ නැහැ. ඊතර මිනිස්සු පිස්සු කිලියට තණ්හා රති ගඟනට නතර පොඩ්ඩක් බුදුහාමර සද්ද කැරියේ නෑනේ. ඒ නිසා ඕගොල්ලෝ හිතන්න එපා. බුදුහාමර හිත නරක කරගන්න නිසා මම බණ කියනවා කියලා. මුලින්ම පණ්ඩිස්වාංශ කියනවා බුදුහාමරෝ තිබ්බනම් බුදු ගේක හැසිරෙන විදිහට හැසිරියම්. එහෙම නෑනේ පැත්තකටලා නිකන් හිටපන්. ඒ නිසා පුරේ පණ්ඩිස්වාංශ කියනවා කවදාකවත් කියන්නේ නෑ මේ ඔබ මම බුදුන් වහන්සේ ගෝලෙක් මට වැඳපන් නැත්නම් බුදුහාමට වැඳපන් ඒක වැරද්දක් නෑ මේ මිනිස්සු ඒක අතහැරලා પરම්පරා ගන්න. මම කියන්නේ ධර්මයට වැඳපන් ධර්මයේ ගරු කරපන් මම ආවේ ධර්ම දූත සේවයට කියලා. ඉතින් කියනවා මේ මිනිසුන්ට මට කියන්න බෑ ධර්මයේ කියලා මේ 84000ක් ධර්මස්කන්ධය උගන්නපන් දැන් මේ වැඩමුළුවේ දවස් 7 8 ඔක්කොම උගන්නන්න බෑනේ. ඒක තියා මේ විශ්වවිද්‍යාලෙ කියලාත් ඉගෙන ගන්න බෑ ඕක. දකින්නලු 84000ක් තියෙනවා. මම උඹලට උගන්වන්නේ එක සූත්‍රයක්. සතිපට්ඨාන. නැත්නම් මේ උපසියෝ මානව පුච්ඡා විතරයි මම උගන්වන්නේ. අනිතව නෙවෙයි. ඉතින් සතිපට්ඨාන සූත්‍රය අටුවාව ගත්තොත් සාමාන්‍ය විසුද්ධි මාර්ග විතර පොතක් බුරුමේ. කියනකොට ඒක උගන්වන්න ගියත් උඹලට මේ දවස්වල මම කියන්නේ සතිය විතරයි. මම උගන්වන්නේ සතිය විතරයි. ඒකේ මුළු සතිපට්ඨානෙම තියෙනවා. ඒකේ මුළු ත්‍රිපිටකයම තියෙනවා. ඒකේ බුදුනුත් ඉන්නවා, සංඝයාත් ඉන්නවා. ධර්මයක් තියෙනවා. උඹලා වැඳපල්ලා ප්‍රතිපදාවට. බුදුන්ට වඳින කියලා මම කියන්නේ. දැන් මේ සූත්‍රයත් බලන්න. බලනකොට මම බලන්නේ මේ සතිය තියෙන වචනේ කොහේ හරි තියෙනවද කියලා. මන්ට ඕක කොනක තිබ්බත් ඇති මුළු බණම යන්නේ සතිය ගැන තමයි. මොන බණක් කිව්වත් මම මැක්ක ගැන තමයි කතා කරන්නේ. මම දන්නේ එච්චරයි. ඉතින් කට්ටිය හිතන සූත්‍රෙන් සූත්‍රයට ධම්මජීව හමුසත් වෙනස් වෙනවා ඇති. බණත් වෙනස් වෙන්නේ නැති කියලා මොන පිස්සුද එකම දේ තමයි මං කියන්නේ. ඒක නෙමෙයි හැබැයි කතාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහණි මේ සාවිසාල මේ නෛර්යානික සීසද්දරතුමට අතහරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවද? අධර්මයේ ගැන කුමන කතාවද? ඉතින් මම නිසන්ට ආපු ගාමම පොතක් කරගත්තා කියලා මේ මොන්ටරි එක්සයිස් පොත් තියෙන පොත් හතර බැඳපුවා, පහ බැඳපුවා, හය බැඳපුවා. ලුකවක අරගෙන ඕකේ මට ඕනේ දේවල් මම සටහන් කරුවා මුල් පිටියේ මේ දවසර දන්නවද දන්නේ ගොම කඩදාසි කියලා જાතියක් තියෙනවා සිමෙන්ති බෑග් දාලා තියෙන කඩදාසි. ඕකෙන් කවරයක් දාලා උඩම ලියලා තියෙනවා මගේ පොතේ ධම්මෝ විෝබික වේ පහතබ්බා පගේවා ධම්මෝ. ඔබ ඉගෙන ගන්න ධර්මය ඔළුව උඩ තියාගෙන වඳින එකක් නෙවෙයි වැඩ ගන්නේ වැඩ ගත්තාට පස්සේ අතාරින්න. ඒගොල්ලෝට ගියාට පස්සේ පහුර අතාරින්න වගේ. ඉතින් අපේ කිසිම තැනක නැහැනේ සංස්කෘතිය අල්ලා ගන්නවා, ආගම අල්ලා ගන්නවා, රට අල්ලා ගන්නවා, ಜಾති අල්ලා ගන්නවා. ඒකෙල්ලොල මේ වයින් කරන වයින් කිරිල්ල නිසා අපි හීන දින තත්ත්වයටපත් වෙනවා කියන කාටවත් තේරෙන්නේ නැහැ. මේ නෛර්යානික සද්ධර්මයෙන් ඉගොඩ වෙන්න නිවන් දකින්න පුළුවන් මිනිස්සයා ඔය ಜಾතියයි ආගමයි යල්ලන්න ගිය ගමන් වෙන මොකද්දෝ රකින්න පටන් ගන්නවා. ඉතින් ඔය 2500 1956 මේකට ඉස්සෙල්ලා ඒකවත් තිබුණේ නැහැ. 40 ඉස්සෙල්ලා නිදා හදක්වත් තිබුණේ නැහැ. සුද්දට පාහර සුද්දට යට වෙලා හිටියේ. නිදාසෙන් පස්සේ කොච්චර දෝ කාලයක් ගියා මනුස්සයාට කාටවත් අපි යට කරන්න බෑ. අපේ තියෙන මනුස්සකම මනුස්සකම තමයි. බුදුහාමුදුරුවෝ මායි සමානයි මනුස්සකමයි. ආවෝ එහෙම හිතන්නවත් කැමති නැහැ. යෝජනේ සායකුවාට පස්සේ රොඩක් වගේ විසිකොල දාන එකයි තියෙන්නේ. ඉතින් මේ උපචිව මානවකේ අහන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ වගේ වැඩ ගන්නකම් හයියෙන් අල්ල ගන්න ඕන වුත් වැඩ ඉවරචිකම විසි කරන්න පුළුවන් වුත් අරමුණක් මට දෙන්නයි කියනවා. මම ඒක නිස්සය කරගෙන නිස්සය නොකරගෙන නිශ්චිත අනිශ්චිත දෙක හරහා ඒකට වෙන්නම් කියලා. ඉතින් මේක අහන්න මම හිතනවා පැහැදිලිවම මේ උපසියමානකයා සර්වඥාධික කමඨාන් යන භාවනා කළා නෙවෙයි ගොඩාක් භාවනා අධ්‍යක්ෂින් තිබිලා තියෙනවා. මම නිකන් මේ අපේ පරිශුද්ධියට ගැළපෙන්න සම්බන්ධ වීම සඳහා කියන්නේ අද ලියපු කමඨාන් වාර්තා ටික ගත්තොත් සෑහෙන පිරිසක් හිටියා ආනාපානයේ පසුබිම් කරගෙන අරමුණු කරගෙන භාවනා වඩන ගමන් ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා හිත බොහෝම සාන්ත තත්යකට එහෙම නැත්නම් ඒකෝදි භාවයට හිස්තැනකටපත් වෙච්ච බව සැකෙන් නමුත් වාර්තා කරපු තුන් හතර දෙනෙක් හිටියා. මෙතන එහෙම කෙනෙකුට හිතා ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ කියන්නේ කියලා ආනාපානිය අපිට උදව් වෙනවා හිත සතිය පිහිටවීමට. ඊට පස්සේ ආනාපානේ මේ දීර්ඝ ආනාපානේ මේ කෙටි ආනාපානේ මේ සබ්බකාය කියලා බලනකොට ඒක හිමීට හිමීට හිමීට නැති වෙලා යනවා. එතන ආනාපානයයි සතිය කියන්නේ ආනාපානයයි සමාධිය කියන්නේ ආනාපානයයි භාවනා කියන එක නේද හිතනවා අපි අපේ මෙච්චර උදව් කරපු ආනාපානේ අමාරියන් හොයාගත්ත ආනාපානේ නැති වෙනවා කියලා ඒගොල්ලෝ බොහොම ලොකු සැකයකටපත් වෙනවා. දැන් මේ මම මේ කියන කතාව මේට අවුරුදු 30කට විතර ඉස්සලා බැලුවා නම් කිසිම තැනක කිසි කෙනෙක් කියලා දෙන්නේ නැහැ. මං මම හිතන්නේ 79 හරි 80 හරි මම කියන්නේ ඉල්ලඹ. ඒ දවස්වල මේ කොල්ල භාවනා කරන තියා හාමුදුරුවත් භාවනා කරනදී කාලයක්. මම මේ ගිනියන්නේ මතකලේ ඕගොල්ලන්ගේ 79 80 වෙනකතරකට. මං යනකොට නිල්ලඹ ඉන්නේ සුද්ධෝ විතරයි. හැබැයි මට ජොලි වැඩි. කියන්නේ සුද්ධොත් එක භාවනා කරනවා. ඒ අපි සාමාන්‍ය දැන් උනා සුදු ආමරට බුදු ආමරන්ට එහා තියලානේ සැලකන්නේ. සුදු ආමරණ දානයක් එහෙම දුන්නා නම් ඒ වෙලාවෙම තැයි පින් හම්බ වෙනවා කියලා ඉතින් මා සුද්ධත් එක බලනවා ආදී ආඩම්බරය බෑ මට ඉතරේ ඉංග්‍රීසි එච්චර බෑ ටිකක් සාමාන්‍ය සුද්ධෙන් මරා ගන්න සයිස් එකට පුළුවන් ඉන් එහාට බෑ ඉතින් එහෙම ඉඳද්දී මේ කට්ටිය භාවනා කරන ඒගොල්ලෝ කතා කරනවා මම කළු එක මම දන්නේ මම ඉතින් ගලක් කුඩ ඉඳගෙන භාවනා කරනවා ඒ එතන උගන්නන එක්කන එදා පැවිදි වෙච්ච කෙනෙක් ජර්මන් කාර්යයේ ආලෝක හමුදුගෙන මයි ළඟට ඇවිල්ලා කිව්වා ගොඩින් වන්ත යනකොට කිව්වා මේ ලංකාවෙන් ආපු කවුරු හරි ඉන්නවනම් පුළුවන් තරම් සලකන්න කියලා. ඔයා විතරයි මේ මුළු පරිශ්‍රදයට මේ ඉන්නේ. මට සන්තෝෂයි මේ භාවනා කරන මේ කමටහන් දිල්ලක් මොකක්වත් සුද්ධ කිල්ලක් නැහැ. මොකද්ද කරන භාවනාව කියලා මට වසවිලියජාවක් ආවා මට කියන්න තේරෙන්නේ නැහැ. අරමුණ මොකද්ද කියන්න තේරෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. දැන් මම ඈත මෑත බලලා මං කොහොම හුස්ම ගන්න එක බලනවායි කියලා. කරලම තිබුණේ නැහැ මොනවක්වත් දන්නේ නැහැ. ආ හොඳයිනේ. ඒ ඒක ෂෝක්. දැන් මං හිතුවා මම සමාව මතු කරලා දෙන්න. ඉතින් එහෙම බලනකොට මොකද වෙන්නේ කිව්වා. මට තිබුණට වැඩිය අමාරුයි. ඒ කොහොම කියන්නද මේක දැන් මේ? ඉතින් මං කිව්වා මෙහෙම ටිකක් ලයිනකොට නිින්ද යන ගතියක් නෝ. හරි වටිනවනේ කියලා මීයා කියනවා. දැන් මම දන්නවා සුද්ධමාව අන්දනවා කියලා. ඒ ආට කියලා ගියේ මේ ඉතින් මං කෝ මං දන්නේ බිල්ල නිකන් සාක්කුවේ දාගෙන භාවනාව යනවා. නැගිටට පස්සේ තේරෙනවා බෙල්ල අමාරු වෙමුයි මේ. ඉතින් මං ඇස්වාගෙන ඉන්න නිසා මට දෙන්නේ අනික කාටවත් පේන්නේ නැහැ කියලා. භාවනා කරලා දිවත් දෙක් කරන බෙල්ලක් කරේ දාගෙන ඉතින් ඒ මනුස්සයා ඉන්නේ ඒ ලෝකෙනේ ඉතින් භාවනා ඉන්න කරා තේරෙන්නේ ඉතින් මං හිතුවෙත් එහෙම තමයි. සුද්ධ කතාවල කියන එක හරි වටනවා කියලා මම හිමීට ෂේප් වුණා ප්‍රශ්න දෙකයි උත්තර දෙකම මට ලකුණු ලැබුණා මම දන්න දෙකම වැරදි කියලා. මට අහන බණ තේරෙන්නේ නැහැ. මම ඒක කිව්වේ නෑ කාටවත් අර බණ හිට කියන කෙනෙක් නෑ මෙහෙම කතා කරන ගෙදක් තිබුණේ නෑ. ඊට පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොතේ කවුරක්වත් නැහැ ගුරුවරයෙක් මොකුත් නැහැ අහම්බෙන් මට පොත හම්බෙලා මම මේක කියෙව්වා. කියනට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හුස්මේ ඉස්සල්ලාම ගොරෝසු අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ මධ්‍යම අවස්ථාව හම්බ වෙනවා තුන්වෙනි අවස්ථාව වෙනකොට තේරෙන්නේ නැහැ. භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න අරමුණ තුනී වෙනවා. ගොරෝසු ආනාපානේ ඕලාරික ආනාපානේ සුකුම ආනාපානේ සූක්ෂම ආනාපානේ සුකුමතර ආනාපානේ නොතේදෙන මට්ටමේ ආනාපානය. දැන් මට මේකත් අර සුද්ධ කියපේ වගේ තුන්වෙනි කාරණාව ආනපන නොපෙන්නේ කොහොඳයි. ඉතින් කොහොමද මේක ප්‍රතිපදාවක් හදාගන්නේ? කොහොමද මේකෙන් ප්‍රතිපදාවක් හදාගන්නේ? කමක් නැහැ ඉතින් තේරෙන්නේ නැති නිසා ඔය ඉතින් කරගෙන කරගෙන ගියා. ගිහිල්ලිවට වෙලා මම පැවිදි වෙලා අපේ පැවිදි ශිෂ්‍යයන්ට විනය පොත කියලා දෙනකොට තුන්වෙනි පරාජිකාවේ එක තැනක මේ සිද්ධිය සම්බන්ධ වෙනවා. ඒක අමෝර සිද්ධියක්. ඒ සිද්ධියේදී උළු වේලා ගන්න බුදුරජාණන් වහන්සේ කරන්නේ ආනාපාන සති භාවනාව උගන්වන. මේ සීළු අංග විකල ඔය අංජ බජල් ඔක්කොම නැති වෙන භාවනාව ආනාපාන. අනික හැම භාවනාවකම උළුව ක්‍රේල් වෙනවා. මොකක් හරි අංජ බජල් යනවා. අදාළ උරුම කෙනාට ඒක හරියනවා භාවනා ක්‍රම නරකක් නෙවෙයි. නමුත් මොකක් හරි විලෝපනයක් තියෙනවා. ආනපනෙ මොකක්වත් නැහැ. ඒකෙදී කතා කරලා කියනවා ආනාපානේ දියුණු වෙනවා නම් සතිය දියුණු වෙනවා නම් එන්නෙන් ආනාපානේ ගෙවෙනවා. එන්නෙන් ආනාපානේ නැති වෙනවා කියලා උදාහරණයකට දෙනවා ගාන්ටාරයකට ගැහුවට පස්සේ ඒකේ සද්දේ ඉවර වෙනකන් අහන්නේ කියලා. අපි පල්ලියේ ගාන්ටාර ගන්න පන්සලේ වහන්ටාර ගන්නවා දන්නවනේ. ඒ ගාන්ටාර සද්ද ඉවරනකන් අහන්නේ කියලා. තියෙනද පත්‍රය තියෙනවද? ඕම් බලන්න අපේ කොල්ලගේ වැඩ. ගහපි එක. දෙවෙනි සැරේ වැඩි වෙලාවක් අහන්න පුළුවන් ඔය කියලා අදහසක් ආවේ නැද්ද? ඉස්සලට වැඩිය ඒ එකක් මේ කොල්ලට පුරුදු නිසා ඌගේ පුරුදු ගතිය නිසා හරි ගියා. දෙක දැන් යන්නේ අහන්නනේ, ගෙවෙන හැටි බලන්නනේ. එතකොට වැඩි වෙලාවක් පේනවා. ඉතින් අපි සතිපාසලේ පැය කමාරක් ඇතුළත පොඩි ළමයින්ට මේක කරලා පෙන්නනවා. පුතේ සද්දය අහලා ඉවර වෙන හැටි බලපන්. කොතනින්ද සද්ද ඉවර වෙන්නේ? අනේ පොඩි උන් ගිරව් කතා කරන වගේ තොරතුරු දෙනවා මෙතන ඉන්න නාකි නාගිච්චන්ගේ හෙට උදේ වෙනකන් අහන්න එකෙකුට උත්තරයක් දී ගන්න බෑ. මොකද කවදාකවත් එහෙම දෙයක් මේ කමටහනක් භාවනාවක් අනිත්‍යක් ත්‍රිලක්ෂණයක් උකේ නෑ. ඉතින් මේ නේ මොනව කරන්නේ නාකියොමට කන් ඇහෙන්නේ නැතිකම තියෙන කන් ලංකාවට කන් ලාවට නෑ ඉන්නේ. සාමාන්‍යයෙන් හැටි ලංකාවේ එහෙම නැත්නම් මේ ළමයා ගැහුවේ නැනේ අයියෙන්. ඒකෝර ගහන්න ඕනේ ඒ කියන එකයි ඔළුවට තමයි. හොඳටම තේරෙනවා ඒකවල. මේකයි භාවනාව කියන්නේ. මේක තමයි ලෝකේ තියෙන සියලුම කරදර නැතිකරන්න සද්දයක් දෙන්න සද්දෙට හිත තියන්න. එතකොට මේ සද්දෙ හිත තියාිනකොට අතීත කරදර නැහැ, අනාගත කරදර නැහැ, ගෙදර ඉන්න ආරක බාන රත්තරන් මිනිමුතු නැහැ. නිසා මේ සද්දේ අහගෙන ඉන්නවා. ඒක ගරු කරලා සද්ද ඉවර වෙනවා නම් දැන් ඒකට උදව් කරපු සද්දෙත් නැති වෙච්චාම දැන් මොකද වෙන්නේ? අනිශ්චිතෝ. නිශ්චය කරගත්තු වස්තුව එයා කෘත්‍යයක් ඉෂ්ට කරනවා ගෙවල් දොරවල් පියම් පසුම් ඔක්කොම අතාරිනවා. මේ සද්දෙට හිත තියලා. ඒ සද්ද ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ සද්ද ගෙවන්න අපි මේ සල්ලි ගෙවල නැහැනේ. ඔච්චරයි හුස්ම කියන්නේ. ඕනෙම කෙනෙක් හුස්ම දිහා බලන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවා. ඒකට ආවේ මේ පිරිමි වෙන්න ඕනේ, ගෑනු වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, සියන්නිකාය වෙන්න ඕනේ, රාමඤ්ඤනිකාය ඒ බයිලා නෑ. ඒ මොකක්වත් නෑ. මුදුවට අහගෙන හිටියොත් ගෙවෙනවා. කිසිම කෙනෙක් එහෙම දෙයක් මේ හුස්ම දිහා අවුරුදු ගණන් බල්ලා හරි වාර්තා කරලා තියෙනවද කියලා බලන්න ඉතිහාසෙවත් කොහේ හරි බුදුජානකේ කොහොමද වාර්තා කරන්නේ? දීගං ආසසන්තෝ දීගං ආස සාමීති පජානාති මහන්නේ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්මක් වැටෙනවා. ඊට පස්සේ රස්සං ආසසන්තෝ රස්සං ආස සාමීති පජානාති හුස්ම එන්නේ රස්ස වෙනවා, කිටි වෙනවා. දීර්ඝව පේනවා කියලා කියන්නේ හිත ඇවිස්සලා තියෙන වෙලාව. හිත සමාධිගත වෙනකොට මේ කෙටි වෙනවා. ඉතින් මේක මේ භාවනාවේ දියුණුවක්. මේ තියේදී සතිය තියෙනවා. මේකයි කරන්න ඕනේ කියන එක කොහොමද කියලා දෙන්නේ? දැනටමත් මට පැයකට වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් මන් දන්නේ මං කියන අදහස සංවේදනය වෙනවාද කියලා. සංවේදනය නොවුනත් කමක් නැහැ. අනිත් දවසේ භාවනා කරනකොට මේ එnde එnde එnde එnde උස්ම විකාරකටපත් වෙනවා විපරිණාමයකටපත් වෙනවා අනිත්‍යයටපත් වෙනවා නොපෙනී යනවා ඒ එnde එnde එnde එnde සතිය වැඩි කරගෙන බලන්න හිටියොත් හරියට ඒකටම මෙච්චර දීලා බලනවා වගේ කන් නොත්තු කරලා බලනවා වගේ අපේ සතිය කොච්චර ඉක්මනට තප්පර දෙකකින් වැඩිද කියලා බලන්න. ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ සද්දේ අහන්න නම් අනෙක් සද්ද ඔක්කොම පැත්තකට දාලා මේ සද්දෙ දිහා පුදුමාකාර නිකන් ඈතින් ඈතට යන ආතන්තරව දිහා බලා ඉන්නා වගේ ඇස් කරවිල වෙනකම් බලා ඉන්න පුළුවන්. ඒකෝටි අරමුණ කෘත්‍ය සිද්ධ කරනවා. සද්ද නිසා අතීත නාගත හිතුවේ නැති වෙනවා. සද්ද නිසා අනුන් පිළිබඳව අදහස් නැති වෙනවා. මම දැන් මෙතන අහනවා කියලා සද්දේ තියෙනවා. මේ සද්ද ගෙවෙන හැටි බලන එකයි මෙයාගේ දැන් අමුණවා ගන්න එක අවුල ගන්න එක සිද්ධ වෙනවා සද්දෙට හිත දැමීමෙන්. හරි සත්‍ය පිහිටියක්. මේ සද්ද ගෙවෙන හැටි දිගට බලන්න හිටියොත් ඒ තප්පර දෙක තුන ඇතුළත සතිය වර්ධනය තීවුණු භාවය තීක්ෂණ භාවය මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම්. නමුත් යෝගාවචර හිතන්නේ සතිය කැඩිලා අරමුණ නැති වුණා සමාධිය නැති වුණා බලන්නකෝ ඉතින් දැන් යන්නේ නමක් නැති වුණා සනුගලේ නූල කඩලා ගියා බොක්කේ ඉඳදීම පෙකිනෙන්ද කඩලා ගියා ඉතින් අනේ කොහොමද දැන් කමටහන් සුද්ධ කරන්න කියලා අර වෙච්ච සිද්ධ වෙනදී උත්තරේ ප්‍රශ්නයක් කරගන්න අහගෙන ඉන්න මෙතෙන් ඉන්න හැමදාම එන්න එකට හැමදාම ওই ධර්ම සාකච්ඡා වෙනවා. කවදාකවත් කෙනෙක් මේක මේ බුදුන් බලාපොරොත්තු වෙච්ච විදිහට උපසීවමානක බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගෙවි යෑමයි බලන්න තියෙන්නේ. ආනපනේ නෙවෙයි. ආනපනේ බලලා එපා ගෙවීම බලන්න. ඒ නිසා ඔබ 100 200ක් ආනපනේ නිවන වගේම ගනි. එනේන හුස්ම නැත්නම් එන්නේන හුස්ම ක්‍රමයෙන් ගෙවෙන හැටි බලන්න අරගත්තොත් අපි ආනාපානෙට ප්‍රේම කරනවද වෛර කරනවද? අනේ මගේ මේක කියලා අරගෙන සාක්කුවේ දා ගන්නවද නැත්නම් අනේ මූට කොච්චර ප්‍රේම කරත් මේක පැදුරටත් නොකිය පැල්ලන. ඒතර මොකද වෙන්නේ මේ හිතට මේ මනාපමනාප දෙකට? ආගියතක් හොයන්නේ නැහැ. රුචි අරුචිකම් වලට මොකද වෙන්නේ ආගියතක් මේ රුචි අරුචිකම් ඇතිකරන්න අපි නොදන්නා කල්ප කෝටි ගණක් මේ දූෂණය කරගෙන රුචි අරුචිකම් ඇති කරගෙන තියෙනවා අපි අම්මල තාත්තලා මේවා පෝනවා අපට නමුත් ඒක නැතිකරන්න හරියට මං කියන්නේ කාරණාව දැනගත්තොත් එච්චර වෙලා යන්නේ ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ පරියන්කයක් කරලා. ඒකද අපි බලාපොරොත්තු මේ සක්මනක් කරලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ දත්මන්දිනකොට සතිමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ නානකොට සතිමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ කෑම කනකොට මේ එනේන රස අනික් රසයේ ප්‍රතිස්ථාපනය කරන. පියවරක් තියෙනකොට ඒ පියවර ඉවරයි. මේ පියවර තියෙනකොට අර ඉවරයි. ඉතින් අපි කොච්චර ආසද තබන පියවර බලන්නමත් ගෙවෙන පියවර බලන්න යන්නත් එපා වැටෙනවා කලන්තේ දානවා මේ පියවරක් තබනකොට අනිත් පියවරට මොකද වෙන්නේ කියලා බලන්න ගියොත් පුදුමාකාර අවුලකටපත් වෙනවා ඉතින් අපි ඕක අපි ඕක පොඩි උණ්ඩ කියලා දෙනවා බලන්න ඇවිදින හැම වෙලාවෙම තනි කකුලෙන් ඉන්නේ මේක තියෙනකොටම ආරක යනවා මේක තියෙනවා එතකොට පොඩි කාට හිතෙනවා යකෝ මේක බන්නකොට වම් කකුල කියලා කියනවනේ දකුණ දන්නේ නැහැ. දකුණ කිව්වනම් වම් දන්නේ නැහැ. ඉතින් මේක මේ මේ කාරණාව දකින්න දන්නේ නැති කෑල්ලටනේ හිත දාන්න ඕනේ. දන්න දේවල් වලට හිත දෙමින් තමයි කුණු හරප කියන්නේ. ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක තමයි මනුස්සය විනාශ කරපු දේ. තාම දන්නේ නැති විදිහක් එනවා. මේ ධර්මයේ තියෙන්නේ නොදන්න කෑල්ලේ. දන්න දේ හොඳට සතිය පිහිටලා, දන්න දේ හොඳට සමාධිය පිහිටලා, දන්න අරමුණ හොඳට අල්ලගෙන බලන්නේ මොකටද මේක ගෙවෙන හැටි. ඉවුරට පදිනකන් අල්ල ගන්නවා. එයාට ගිහ ගමන් අතහැරිය පැන්නා. මේ මේ ටික කියලා දෙන්න මේ නැත්තම් මේකට අවධානය යොමුකරනද මං හරි අසරණ තත්යකටපත් වෙන්න ඉඩ තිබුණා. දවල් ඒ කමඨාන් වාර්තා ටික මං ආයි කියනවා. ඒක සමහරු දෙනෙක් කියලා තුන ඉන්දෙන් දෙන්න ආනපන කිවිල යනවා. ඒ ආනපන නිදිමත වගේ එකක් එනවා. මට එපා වීමක් වගේ එනවා. විශේෂකර තත්ත්වයක් එනවා කියලා හරි හරි වැරදි හරි වාර්තා කරන කීප දෙනෙක් හිටියා. ඒකට මට නිකන් ඇඟට පණ එනවා වගේ ලේහුන්න ගතියක් එනවා. මොකද සමහරෙක් මේක තේරුම් ගන්න. ඒගොල්ලත් ඕගොල්ලෝ මේක තේරුම් ගන්න තියෙන්නේ මම කියලා නෙවෙයිනේ. මම දුන්නේ ගමඩහනක් විතරනේ. මේ ප්‍රතිගත කරපු ධර්ම දේශනාවේ ඕගොල්ලෝ අතරින් කියනකොට ඕගොල්ලන්ට තේරෙනවනේ මේ තේරුම් ගත්ත මිනිස්සයා මේ නිවන් දකලා රැස් වීදලා මේ බුදු රැස් වීදන මිනිසෙක් නෙමෙයි අපි වගේම කුසියම්ම කෙනෙක්. අපි වගේම ගොවියෙක්, අපි වගේම මිනිස්සෙක්. එයා දකිනවා එයා ඒක වාර්තා කරනවා. කිසිවක් නොකිසිවක් පාටපත් කරගන්නේ නැහැ. දෙයක් දෙයක් නොවන දැනපත් වෙන හැටි. දෙයක් කරගෙන ඕනේ කිසිවක් කරගෙන ඕනේ නොකිසිවක් පාටපත් වෙන්නේ. නිසා නොකිසිවකින් භාවනාව පටන් ගන්න පටන් අරගන්න බෑ. කිසිවකින් පටන් අරගන්න විපස්සනා කරනකොට කරන්නේ මේ භාවනාව අල්ලා ගැනීමට, සතිය අල්ලා ගැනීමට, සමාධිය අත්හා ගැනීමට, අප්‍රමාදය අල්ලා ගැනීමට හේතු වෙච්ච අරමුණ ගෙවි ගෙවි යන හැටි බලන්න. ක්ෂය වෙනවා බලන්න. වැය වෙනවා බලන්න. නිරුද්ධ වෙනවා බලන්න. පටිනිස්සජ්ජනේ බලන්න. ඉතින් මේක අපේ සම්ප්‍රදාන උපනේකට කියනවා නම් තමන් කුසින් වදාගත්ත දරුවා අත අත උඩ මිය යනවා බලනවා. බුදු අම්මෝ බන්නට ඕවා කියන්නත් එපයි කියයි. තමන් කුසින් වදාගත්ත දරුවා තමන්ගේ අතේ පණ යනවා. ඒක තමයි කිසා ගෞතමිට උනේ. එයා කිව්වේ මේ දරුවන්ට පණ තියෙනවා බේත් දෙන්න. ඒක අයියෝ බොහොම ලේසි වැඩක් තියෙන බේත් දෙන්නම්. ඒකට මොකද්ද මේ? අබ මිටක් ගේන්නකෝ නංගි. ඉතින් හිතා ගන්නකෝ පළවෙනි බබාම මැරිලා මේ බුදු කෙනෙක් කියන <clears throat> අබමිටකින් සනීප කරන්නම් කියලා යනකොට කොච්චර වේගෙන් යන්නද අබමිට කියන්නේ ඉක්මනට යන්න එන්න බුදුහාමර යන්නේ ඉස්සලා බුදුන් කෝ පොඩ්ඩක් නංගි මේ මැරිච්ච නැති ගෙදරකින් ඈ අබමිට ගන්න ඕනේ මැරිච්ච නැති ඉතින් කියනවා දුක කියලා අනේ බලන්න මේ දරුවා පණ ගන්න පුළුවන් අබමිටක් දෙන්න උටි මිනිස්සු දෙන්නම්කෝ බින්ටක් නෙවෙයි කිලෝ එකක් දෙන්නම්කෝ මේ මේ මට පොඩ්ඩක් අහන්න කවුරුත් මැරලා නැද්ද අනේ පිස්සු කතා කරන මේ ඊයේ තමයි මිනිස්සුවේ දැන් එහෙම නැත්නම් මේකෙක් මැරෙමින් ඉන්නවා ගේ ඇතුලේ සුවාසය අදිනවා එහෙනම් මේ තුන් මාසේ දාන දීලා ආවේ කියනකොට මේක අම්මන්නේ තේින්න පටන් ගත්තා මරණේ මරණේ මරණේ මරණේ මරණේ මරණේ බලනකොට අන්තිම තේරුණා මේ දරුවටත් කෙල වෙලා පිළිගත්තේ නැහැ පිළිගත්තේ නැහැ ඒ වෙලාවේ සෝනට දාලා මලකුණ දාලා ස්වාමීන් වහන්සේ දරුවා ගැන පැත්තක තියන්න මාව බේරගන්නයි කියලා අපිට පුළුවන් ද අපේ මේ හදාගත්ත ධර්ම කොටස් දරුවා එහෙම නැත්නම් අපේ නව නිර්මාණ ශිල්ප අපේ ප්‍රගතිය අපේ ප්‍රගමනයේ මේ හේරම මේ බලබලා වියකිලා යන හැටි බලන්න. දෙන්නෙක් එකතු වෙලා කරටක් දාගෙන කරන්න පුළුවන් කියලා බලන්න. යාළුවන් හිත මිත්‍රයන් ප්‍රියයන් මැද වගේ කතාවක් කරන්න පුළුවන් කියලා බලන්න. අපි මෙතෙක් කල් කියලා තියෙන කවදා හරි දැන කාටරි ප්‍රියමනාපෙන් අනුකම්පාවෙන් ඔහොම දෙයක් උගන්වලා තියෙනවද කියලා බලන්න. නැහැ. මේකට මම බැනුම් ඇහුවා ඒ සතිය ඉගෙන ගන්න කාලේ ධම්මික ආමඳුරන්ගෙන් තොපි වගේ වසල જાතියක් නැහැ ලෝකෙම මෙච්චර වටින ධර්මයක් දීලා තියෙද්දි එක එකක් දන්නෙත් නැහැ කියලා දෙන්නෙම එකතු කරනවා රැස් කරනවා පින් කරනවා සංස්කාර රැස් කරන එක තමයි කරන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා තියෙද්දි පින් කිරීමේ කලාවක් කවදා බුද්ධ ආගමකට පිළිකාවක් ඇති කරාද කියලා දන්නේ නැහැ. බුදුජානන් වහන්සේලා දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරනම් පවු නොකර හිටපන් කියලා. අපි පින් කරන එක ඉස්සරහින් තියාගන්න. බුදුජානන් වහන්සේ කියන්නේ මේ අසත්පුරුෂයන්ගෙන් අයින් වෙනවා. එතකොට සත්පුරුෂය ලැබෙයි. අනේ අපි කියන බලන්නකෝ මෙච්චර ලෝකේ ඉන්න අපිට සත්පුරුෂයෙක් හම්බුනේ නැහනේ මං කියන්නේ මේ කලදකට මංචාදීකට වගේ ප්‍රතිවාපයකටවත් සත්පුරුෂයෙක් නැහනේ. අසත්පුරුෂොත් එක්ක ඉන්නකම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. අසත්පුරුෂෙත් එක්ක ඉන්නේ අසත්පුරුෂෙගේ තියෙන අසත්පුරුෂ කම තියෙන අපේ තියෙන නොකෑමන දහපතුරා ජඩ පෙරේත ගතියට ධර්මයේ මෙච්චර තියේදී සත්පුරුෂෙ මෙච්චර ඉඳදී අපිට ඒගොල්ලත් එක්ක ගමනක් නැහැ ඉතින් ඒකල කියනවා අනේ මම මේ දන් දීලා අනේ සිල්ලා කළමට අසත්පුරුෂ සංසේවණෙන් අයින් වේවා කියලා ඒගොල්ල යන්නේම අසත්පුරුෂයම ඇදට. දැන් සන්ලයිට් දාලා හොදලා සන් ලක්ෂ ගාලා හොදලා කක්කවලට බයින ආයතරයක්. ආයෙ කියන බය වෙන දැන් නැහැ සන්ලයිට් කැල්ලක් තියෙනවනේ. ආයෙ බහැලා ආයෙ හොදනවා ආයෙ දානවා. ඉතින් ඒ වාගේ දෙයකදී මේ උපසියමානකයට අහඬ යම් අරමුණක එල්ලිලා බදාගෙන ඒ අරමුණම අතහැරීමෙන් එකට වෙන ක්‍රමයේ කියලා දෙන්න කියන්නේ ඒ අහන ප්‍රශ්නේ ව්‍යාකරණේ ඒ අහන ප්‍රශ්නේ ප්‍රශ්න කරන ස්වභාවය දිහා බලනකොට පේනවා ඒක හිතින් අහන්නේ බුදුරජාණන්සේ දන්නවා මේ සංසාර කියන එක ඇති වෙන්න සංසාර බය කියන එක ඇති වෙන්න දැකපු කෙනෙක් මේ. ඇත්තටම සංසාරයෙන් ගැලවෙන්න හදන්නේ. අපි එහෙම නෙවෙයි අපි මේ ආංශික විදියට සංසාරය අතහැරලා ආන්තික විදියට මේ කරන්න හදනවානේ. කැලක් තියාගෙන. ඉතින් ඒ තාක්කල් කක්ක ටිකක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන මේ අසුචි මෝත්‍රායි ඊටාම සුළු ප්‍රදේශයක් විපත් ගන්ධස්තරයි. ඊටාම සුළු ප්‍රදේශයක් විපත් ආසාදනය කරන සුළුයි. වගේ කෙලෙස් පිළිබඳව හෝ ප්‍රියං පසුන් කියන මේ ප්‍රිය වස්තුන්ට පුතුන් කියන දේවල් වලට ප්‍රිය කරන තාක්කල් පින්කම් කරන්න පුළුවන්, දාන දෙන්න පුළුවන්, මොනවද කියන්නේ සංස්කාර රැස් කරන්න පුළුවන් හැබැයි පුතෝ නිවනට යන්න නම් ඔය රැස් කරගත්ත දේ එහෙම නැත්නම් එකතු කරපු දේ මයි බාධාව කියලා තේරුම් ගන්න වෙනවා. ඉතින් අර බැඳපු නැති පැවිදි වෙලා ඉන්න මට මේවා කරන්න පුළුවන් වුණාට ඕගොල්ලෝ ගෙවල් වලට එන්න කියලා කිව්වොත් මොන වගේ ජංජාලියක් වෙයිද? ඌ අහන්නද අම්මලා ගියේ මේ Nissan වනේට කියලා ගල් ගහයි. අපිටත් ගල් ගහයි. මේ නිසා බණ කියනකොට බන්න මේ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ කියලා. මොකද නැත්තම් ෂුවර් නෑනේ. ඔයාලා මෙතෙක් කල් අහපු බණ જાති නෙවෙයිනේ මේකේ තියෙන්නේ. හැබැයි අවුරුදු 60ක් ගිහිල්ලා තියෙනවා මේක. මේ Nissan වනේ 60ට කිට්ටු කරනවා දැන්. කවුරුත් ගල් ගහලා නැහැ. බුදුචානන්සේගේ සුවිශේෂී ආශිර්වාද තියෙනවා. ඒ පැහැදිලිවම කියනවා. පැහැදිලිවම කියනවා අල්ලපන් යමක් ඒ කෘත්‍ය හමාර වෙච්චාම ඒක විසිකරන්න බලාගන්න. එහෙම නැත්නම් කියනවා ප්‍රයෝජනේ සලකලා කියලා. එහෙම නැත්නම් කියනවා අර පිළිබැසුම් දායකව මේක අල්ලපන්. සුඛෝපභෝගී වස්තු කියලා කියන්නේ ඕන හෝ වේවා නැති හෝ වේවා රැස් කරන. අද মালටි බිලියන් කම්පැනිවල ඉස්සරින් කරන්නේ වෙළඳ ප්‍රචාර වලින් කරන්නේ අධ්‍යාපනයෙන් කරන්නේ සෞඛ්‍යයෙන් කරන්නේ දේශපාලන විද්‍යාවෙන් කරන්නේ සමාජ විද්‍යාවෙන් කරන්නේ මේ රැස් කරන හැටි කියලා දෙනවා. අනේ අපි දරුවන්ට යන කල දසාව පොඩ්ඩක් හිතන්න. මේ වගේ අමන දෙමව්පියෝ ඉන්න රටක දරුවන්ට මෙව පුරුදු කරනකොට උන් කොහෙන් එන්නද? ඒක නිසා එකක් විශ්වාසයි. මොකද්ද? හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. දැනගෙන නෙවෙයි. දැනගෙන නෙවෙයි ඒ දරුවන්ට තේරෙනවා කොච්චර සුන්දර උප්පත්තියක්ද අපි ලැබුවේ. දැන් අපි අර උඩා හොරියච්ච බැල්ලිට පැටියෙක් හම්බෙලා හිටියා. අනේ මුල් දිගේ කොස්සටේ වගේ හුද්දට කිරි බීලා අනිත් පැටියා මැරිලාද කොහොමද? දැන් අර බැල්ලි හොරිද්දීලා කිරිද්දීලා දැන් බැල්ලි පැටියෙක් නේ හොරි ටිකක් තියෙනවා. අර අම්මගේ තනේට රිංගගෙන අර හොරියසි බුචු බුචු කාලා කිරිබොනකොට හිතෙනවා මේ මේ දරුවා මේ මේ පැටික හිතන්ද මැරලා යනවා මේ අම්මගෙන් කිරිබිව්වට මුළු හැම පුරාම හොරි ගඳ කොහොමද ඒ නිසා හොරියසි අම්මා ඉසුරු කරත් සොරි කියන්න දෙයක් නැහැ හොරි තමයි ඒ නිසා අපි මේ හම්බ කරගත්ත දේ ඒ පිළිබඳව එහෙම නැත්නම් මේ පියන් පුතුන් ගවන් ඒ වගේ දේවල් පිළිබඳව මේ තියෙන සම්බන්ධතාවය කරන්නයි අපි මේ ගිහි ගිය අතහැරලා මේක ඉන්න ගමන් හොඳට අරමුණක් අරගෙන සතිය වඩන්න. හොඳට අරමුණක් කරගෙන සමාධිය වඩන්න. හැබැයි මේ සමාධිය පාවිච්චි කරන්න ඒ සතිය වැඩි වීමට උදව් වෙච්ච අරමුණ විනාශ වෙන හැටි, විපරිණාමයටපත් වෙන හැටි, හුත්ව අභාවතාවය කියන එක ඇතුව නැති වෙන හැටි. ඒකනේ මේ 18ද කොහොද අද තිබුණා චෝදනා පත්‍රය. ඒ ඒ නැතිවීම චෝදනාවක් කරගෙන ප්‍රශ්නයක් කරගෙන. මම ලිව්වට තරහකටවත් හෙට ලියන්න එපයි කියනකවත් නෙවෙයි. අපේ චින්තනයේ හැටි. ඒකට උපසීවමානවකට හිතනද යමක් මිශ්‍රය කරගෙන අරමුණු කරගෙන සමාධියකට ආවට පස්සේ අරමුණු කරපු වස්තුවේම අනිත්‍ය දකිමින් දුක දකිමින් අනාත්මය දකිමින් යනකොට අපේ මේ කයට මොනවා වේද? අපේ මේ හිතට මොනවා වේද? ප්‍රේමයෙන් තන වඩාගත්ත මේ හිත මේ කය අතිම කුණු වෙලා යනවා. ඉතින් ඒක උඩ පිස්සු වැදෙනවා කියන කාණ්ඩ දෙයක් අප්පා. භාවනා කරන සෑහෙන කාණ්ඩ පිස්සු වැදෙනවා. වැදුනේ නැත්තම් තමයි මට අප්සෙට් මට පිස්සු වැදුනා ඒකට. කවුරු කියන භාවනා හොඳට යනවා කියලා මම දන්නවා ෂුවර් බොරු යන්නේ පිස්සු. හොඳට දැක්කනම් සමාධිය සතිය ආපු ගමන් මේ අරමුණු කරපු වස්තු කුණු වෙන්න පටන් ගන්නවා. නැත්නම් විපරිණාමයටපත් වෙනවා. ඉතින් ඒක දකින්ද ඒක දකින්ද මේ ආත්මෙ පින් කරලා මදි ඒක ගිය ආත්මෙන් ගේන්න ඕනේ. මේ මන් දෝත්සහය කරන්න කියනවා නෙවෙයි. අඩු ගානේ සුතමේ ඥානෙ මේක දකින්න අඩු ගානේ සිතාමේ වශයෙන් බලන්න උද්දෝත්පාද කාර්යයක හම්බෙන්නේ මේ සුවිශේෂී විපස්සනාවේ විශේෂත්වය තමයි මේ කෙලෙස් අඩු කිරීමට සතිය වැඩි කිරීම සමාධිය වැඩි කිරීමට අප්‍රමාද වැඩි කිරීමට ගත්ත අරමුණ දැක දැක දැන දැන නොකිසියක් වඩටපත් වීම අමාරු නෑ අපිව බැලුවේ නැති වුණාට පේන්නේ ඕක තමයි ලෝකේ. ඉර බහිනවා කියන්නේ ඕක තමයි. හඳ බහිනවා කියන්නේ ඕක තමයි. කෙස් පැහෙනවා කියන්නේ ඕක තමයි. හමුටල වැටෙනවා කියන්නේ ඕක තමයි. ඔකට ජැක් ගහලා කුඤ්ඤ ගහලා මොනවා කරුවත් හරියන්නේ නෑනේ. කට්ටිය දෑයෙන්න හිත කලු කරනවා. මූණ දිහා බලන්න වෙනවා දහන් ලෑල්ල වගේ රැලි වැටිලා. බෑ ඉස කලු කරගෙන ඉන්නවා. එහෙම බෑනේ සාංශ රස්තාව කරනකොට ඉතින් ඔෆිස් වල එහෙම කරන්න බෑනේ කියලා. අපිට ප්‍රශ්නයක් නෑ කොණ්ඩේ කපුවට පස්සේ. තත්ත්ව ගෑවට පස්සේ මම අද උදේ කරපු වැඩවලදී තාම සබා ගන්න බැරුව මට ලැජ්ජාව වගේ හිටියේ. වැඩගත්තු කීප දිනක් හම්බුණා. දැන් ඕගොල්ලෝ හම්බෙන්නේ නේද මම ඇන්දෑයි කොට රැවුල බාගෙන දැන් මම කොච්චර ඉලන්දාරිය වගේ ඉන්නවද කියලා. හෙයා ස්ටයිල් උත් නැහැ, ඩයි දාන්නෙත් නැහැ. ඔන්න බුදුරජාණන්ට අපිට දීලා තියෙන දායාදේ. ඒක නිසා ඒ ගන්න අරමුණේ කෘත්‍ය මොකද්ද කියලා දැනගෙන ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා නැගන අරමුණ අවශ්‍යයි. විපස්සනාදී එල්ල කරපු අරමුණ ඒ ගෙවි ගෙවි යන හැටි දැක ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාව මෙතෙන් સમાප්ත කරනවා උපසිය සූත්‍රයේ මුල් කරගෙන සිල් දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා මේ වගේ උදව් කරපු අරමුණ අතහැරලා ඒකට යන මනුස්සයා ගොම වෙනුවට දර ගන්නවා දර වෙනුවට හඳුන් දර ගන්නවා හඳුන් දර වෙනවා රිදී ගන්නවා රිදී වෙනුවට හතරංගත් කාටියාවක් දාන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් අන්න ඒකට යුත්ත සාමාන්‍ය දාන්නේ නැහැ. ඒකට යුත්ත සීලේ නැහැ. සමත භාවනාවේ නැහැ. ඔක්කොටම වැඩි විපස්සනා භාවනාවේ තියෙන වෙනස තමයි තමන් ඊ ආධාර කියලා ගත්ත දේ ප්‍රයෝජන සරකලා ගත්ත දේ ප්‍රයෝජනේ ඉවරනට පස්සේ අපල විසිකරන උක්‍රොඩක් වාගේ ඔබදන්නක් අපල විසිකරන උක්‍රොඩක් වාගේ නාකින්ට නාකින්චන් නම් ඉතින් ගිනි තපින්ටයි උග්ගස් දත් නැතිදා උක්දනු ගිනි තපින්නද කියලා අහනවනේ මේකේම නේ අපි කියන දත් තියෙන කෙනෙක් දැන් මම ඇවිල්ලා පුල්ලි ලන්දාරියානේ දත් දාලා ඉන්නේ හැබැයි එතකොට උක්දන් දහවල විසිකරපහු කාලා අරකේ ගණ්ඩව දෙයක් නැහැ අන්න ඒ වගේ තමයි මේ ඊ타මත්ම ගැඹුරු ධර්මයට ගියාට පස්සේ කොහොමද මේ අරමුණ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපි ආනපාන අරමුණ ගන්නවා ඉඳගෙන ඉන්නකොට. ඇවිදින වෙලාවේදී পায় පොළවේ හැපෙන දේ ගන්නවා. බත් කනකොට අතින් අනනවා, නාසයෙන් සුවඳ බලනවා, දිවෙන් රස බලනවා ඒක අරමුණු ගන්න. ඊට පස්සේ නානකොට ඇඟට වතුර වැටෙනවා, පෙඟෙනවා, ඇඳුම් පෙඟෙනවා ඒ අරමුණ ගන්න. දත් මදිනකොට බුරුසුව දත්වල වදිනවා විදුරුමයේ වදිනවා දත් බේත් වදිනවා දැනෙట్లా මිටත් වදිනවා ඒ අරමුණ ගන්නවා දත් මෙල බැලලා ඉවරනාට පස්සේ ඉතින් ආයේ ඒක ඕනේ නෑනේ නෑවට පස්සේ ඒක ඕනෙත් නෑනේ බත් කෑවට පස්සේ ඕනෙත් නෑනේ හැබැයි ඒ වෙලාවේ 100ක් ගන්නවා කුච්ච සමාප්ත කරනවා තැලලා අන්න මේ මේ විදිහට ඕගධාරණයට හේතු වෙන්නේ නැත්නම් ගඟෙන් එතර වීමට උදව් වෙන විදිහට අරමුණක් පාවිච්චි කිරීම පිළිබඳව එකම එක කෙනයි ලෝකේ ඉන්නේ සරුවචනාංශය විතරයි. අනිත් සියලු දෙනාම ඊතර කරන්න දෙයයන් ආංශය නම් දෙයයන් ආංශය අතහරින්න බෑ කවදාකවත් යාට වැඳ වැඳ ඉදී. ඒ තමන්ට උදව් කරපු දෙයට වන්දවන ගතියක් තමයි නීච කරන, තීන කරන, දීනභාවයටපත් කරන පාහර වැඩක් තමයි ආගම කියන්නේ. ඒක ලියලා තියෙනවා පැහැදිලිවම කාල් මාක්ස් තුමා හැම ආගමීම කරන්නේ මිනිස්සුන්ගේ අර යහ ජීවනයේ එහෙම නැත්නම් අපි කියන මේ සතර සංග්‍රහ වස්තු නැති කළා දාන. බුදු බයක් ඇති කරන අපායක. බුදු බයක් ඇති කරන දෙයන්ාංශයට. බුදු බයක් ඇති කරන මේ පිළිමවලට. බුදු බයක් ඇති කරලා ඒකෙන් හම්බ කරන රණ්ඩ කට්ටියක් කියනවා. දැන් මෙතන කතා කරලා තියෙන්නේ ඔය යුවත් අරමුණු කරන බ සමාජයක් වඩා ප්‍රශ්න නැහැ හැබැයි පුතෝ අතහරින්න වෙනවා. ඉතින් අපි මම බුරුමේ ඉන්න කාලේ ඒ සංසේ රටවල් 30 40 කැවිදිනවා ධර්ම ප්‍රචාරය සඳහා ඉතින් ඒ සංසේ කියනවා මම කිසිම රටකට ගියාම කිසි බෞද්ධයෙක් මට හම්බෙන්නේ නැහැ ඔක්කොම හම්බෙන්නේ අබෞද්ධයෝ ඒ නිසා මම කවදාකවත් කියන්නේ මම මේ බුද්ධ ආගමේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් මට වැඳපන් කියලා ඒකළු මනුස්ස පුද්ගල අභිවාදනයක් නැහැ පිටරටවල් වල නැත්තම් අන්‍ය ආගමිකේ මේකට හොඳට මතක තියාගන්න කෙනෙකුට කෙනෙක් වඳින ගතිය තියෙන බුද්ධ ආගමේ විතරයි මිනිස්සේ තව කාටද වැඳොත් ඒක ඒ නැත්තන්ගේ දෙයයන් ආංශයට කරන නිග්‍රහයක්. මොකද දෙයියෝ විතරයි වැඳුම් ලබන්න පුළුවන්. එයා දකින්න බෑ. එයා ඉන්නේ දිවි ලෝකේ. මිනිස්සෙක් මිනිසෙකුට වඳින්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි. ඉතින් මේ හිටිය ප්‍රාන්තහාමුදුර කෙනෙක් එයාම සෝමි අම්මල සත්තරාගේ ඔක්කොම අන්‍යාගමික. ඉතින් මේ හාමුදුරුවන්ගේ ලොකු සංහසය අවශ්‍යයි. මෛත්‍රී කුල සම්බදාවයි. අවසර ගත්ත අම්මල තාත්තර වෙනවා සංහසය මේ පන්ත කියලා දෙන්න තේරෙන්නේ නැත්නම් යන්නද කියලා. ඉතින් ලොකු සංහසය කිව්වා කමන්නේ නැහැ කියලා. ඇත්තට මේ ලංකාවට බලන්න හරි එපායි. ඒකට කෑගල්ලේ තියෙන ටී ෆැක්ටරියට ගිහිල්ලා තියෙනවා තේ බොන්න. මේ හාමුදුරුවෝ තමයි පරිවර්තක. ඊට පස්සේ ආපු තේ ෆැක්ටරි කට්ටිය කියලා ගොළු තේ බීලා ඕනනම් ෆැක්ටරියේ තේ හදන හැටි බලන්න යන්න පුළුවන් කියලා. ඒක තියෙන්නේ තේ පැක් කරන කෑලේ. කියන්නේ තේ වේලලා පැක් කරන කෑලේ. ඉතින් මේ හාමුදුරුවෝයි අම්ම සුද්ධ ටිකයි යනකොටම එතන ඉන්න සුපර්වයිසර් නෝනා ඒ කියන්නේ පාලිකාව ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ගාලා ගැහුවලු gediya. ඔක්කොමලා වැඩ නැතර කරලා පොලිමේ මේ හාමුදුරන්ට වැන්දල්. දැන් මේ අම්මා අඬනවලු මේ හාමුදුරන්ගේ අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු මේ මොකද වෙන්නේ කියලා. මිනිස්සුක් මිනිස්සුන්ට වඳිනවා. ඉතින් මේ ආම්දෝ කිව්වලු අම්මා මේක මේ සාමාන්‍ය දෙයක්. පාර යන උනත් දැක්කොත් ආම්දු කෙනෙක් වඳිනවයි කියලා. මගේ ජීවිතේට මම කවදාවත් දැකලා නැහැ. අපේ සමාජයේ වය නැති වෙලා දැන් પરම්පරා තුන හතරක්. වඳින්නේ නැහැ. කවදාකවත් වඳින්නේ නැහැ. ඉතින් අපේ තියෙන්නේ අපි බොහෝම අවුරුද්ද දවසට තමයි අපච්චට වදිනවා. ඉස්කෝලේ ගියන් ඉස්සර තමයි අපච්චට වදිනවා. පන්සල ගිහිල්ලා ආවත් අම්මට අපච්චට වදිනවා. ඉතින් ඒ වගේ සාකච්ඡා කරලා වැඳී සිටු පුද්ගලෙක් අපිට අමාරු නෑ. අපිට බුදුහාමුදුරු දැක්කාට පස්සේ ඇත්තටම කියනවා මේ මේ සිවුර සකස් කරලා වඳින්නයි කියලා. නිකන් ආවට ගියට වඳින්න එපයි කියලා කියනවා. ඒ නිසා කියනවා බුදු පිළිමයක් ගෙදර තියාගන්න එපා. ඉතින් බුදුහාමුදුරු දැන ඉන්නවනම් ඒ පන්සලක වගේ හිටපන්. නැත්තම් බුදුහාමුරු ගෙදරට ගෙනට ඔබ ඵලයක් ඔබ පන්සලට. දැන් ලේසියට අපි කරන්නේ බුදු පිළිමයක් ගෙනලා පැටියෙක්. බුදුහාමුදුරු පැටියෙක් ගෙනලා ගෙදරට යන්නේ. ඕකේ තමයි කරදර කරන නොපනත්තන් තේරම කරන්නේ. ඉතින් හොඳ වෙලාවට බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා කරලා ඔය කුණු හරප දැකලා තියෙන නිසා බුදුහාමුදුරුව ගණන් ගන්න හැදෙවත් අරින්නේ නැහැ. ඊතර මිනිස්සු පිස්සු කිලියට තණ්හා රති සංගානට නතර කොටවත් බුදුහාමුදුරු රැද්ද ගැලියේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ හිතන්න එපා. බුදුහාමුදුරු හිත නරක කරගන්න නිසා මම බණ කියනවා කියලා. උනේ පඬිස්සාස කියනවා බුදුහාමුදුරු තිබ්බනම් බුදු ගේක හැසිරෙන විදිහට හැසිරියා. එහෙම නැහනේ. පැත්තකටලා නිකන් හිටපන්. ඒ නිසා බුදුන් පඬිසස් කරනවා කවදාකවත් කියන්නේ මේ ඔබ මම බුදුන් වහන්සේ ගෝලෙක් මට වැඳපන් නැත්තම් බුදුහාමට වැඳපන් ඒක වැරද්දක් නෑ මේ මිනිස්සු ඒක අතහැරලා પરම්පරා ගන්න. මම කියන්නේ ධර්මයට වැඳපන් ධර්මයේ ගරු කරපන් මම ආවේ ධර්ම දූත සේවයට කියලා. ඉතින් කියනවා මේ මිනිසුන්ට මට කියන්න බෑ ධර්මයේ කියලා මේ 84000ක් ධර්මස්කන්ධය උගන්නපන්. දැන් මේ වැඩමුළුවේ දවස් 4 4 ඔක්කොම උගන්නන්න බෑනේ. ඒක තියා මේ විශ්වවිද්‍යාල කියලාත් ඉගෙන ගන්න බෑ ඔක. මම කියනවා 84000ක් තියෙනවා. මම උඹලට උගන්වන්නේ එක සූත්‍රයක්. සතිපට්ඨාන. නැත්නම් මේ උපසියෝ මානව පුච්ඡා විතරයි මම උගන්වන්නේ. ඒක නෙවෙයි. ඉතින් සතිපට්ඨාන සූත්‍රය අටුවාව ගත්තොත් සාමාන්‍ය විසුද්ධි මාර්ගය විතර පොතක් බුරුමේ. කියනකොට ඒක උගන්වන්න ගියත් උඹලට මේ දවස්වල මම කියන්නේ සතිය විතරයි. මම උගන්වන්නේ සතිය විතරයි. ඒකේ මුළු සතිපට්ඨානෙම තියෙනවා. ඒකේ මුළු ත්‍රිපිටකයම තියෙනවා. ඒකේ බුදුනොත් ඉන්නවා, සංඝයාත් ඉන්නවා. ධර්මයක් තියෙනවා. උඹලා වැඳපල්ලා ප්‍රතිපදාවට. බුදුන්ට වඳින කියලා මම කියන්නේ. දැන් මේ සූත්‍රයත් බලන්න. අන්නෝට මම බලන්නේ මේ සතිය තියෙන වචනේ කොහේ හරි තියෙනවද කියලා. මන්ට ඕක කොනක තිබ්බත් ඇති මුළු බණම යන්නේ සතිය ගැන තමයි. මොන බණක් කිව්වත් මම මැක්ක ගැන තමයි කතා කරන්නේ. මම දන්නේ එච්චරයි. ඉතින් කට්ටිය හිතන සූත්‍රෙන් සූත්‍රයට ධම්මජීව හමුසත් වෙනස් වෙනවා ඇති. බණක් වෙනස් වෙන්නේ නැති කියලා මොන පිස්සුද එකම දේ තමයි මං කියන්නේ. ඒක නෙමෙයි හැබැයි කතාව. බුදුචාන් වහන්සේ සඳහන් කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ. මහණනි මේ සා විශාල මේ නෛර්යානික සී සද්දගතතුමට අතහරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවද? අධර්මයේ ගැන කුමන කතාවද? ඉතින් මම නිසන්ට ආව ගාම පොතක් අරගත්තා කියලා මේ මොන්ටර් එක්සයිස් පොත් තියෙන පොත් හතර බැඳපුවා, පහ බැඳපුවා, හය බැඳපුවා. ලුකවක් අරගෙන ඕකේ මට ඕනේ දේවල් මම සටහන් කරුවා මුල් පිටියේ මේ දවසර දන්නවා දන්නේ ගොම කඩදාසි කියලා જાතියක් තියෙනවා සිමෙන්ති බෑග් දාලා තියෙන කඩදාසි. ඕකෙන් කවරයක් දාලා උඩම ලියලා තියෙන මගේ පොතේ ධම්මෝ විෝභික්ක වේ පහතබ්බා පගේවා ධම්මෝ. ඔබ ඉගෙන ගන්න ධර්මය මේ ඔළුව උඩ තියාගෙන වඳින එකක් නෙවෙයි වැඩ ගණෙන් වැඩ ගත්තාට පස්සේ අතාරින්න. ඒගොල්ලන්ට ගියාට පස්සේ අහුර අතාරින්න වගේ.